අවසරයි ගෞරවනීය සංඝරත්නයේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද බ්‍රහස්පතින් දවසේ ඊට ධර්ම දේශනාව සඳහා කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ සීලූම දිනාය ධර්ම දේශනාව සඳහා tempත් වෙමු tempත් වෙලා සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස යෝපිසෝ භික්ඛු අපත්තමානසෝ අනුත්තරං යෝගක්කේ මං පත්තේ මානෝ විහෙරති සෝපි නානත්තං නානත්තතෝ අபிජානාති නානත්තං නානත්තතෝ අභිඤ්ඤාය නානත්තං මාමඤ්ඤීති කරුකටේතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් මේ දවසේ මාතෘකා පාඨය උපුට ගත්තේ ඒ සබ්බ ධම්ම මූලපරියාය කියලා ඒ ਸਰුවචන් වහන්සේ විසින් දේශනා කරන්න ඉඳලා මජ්ක්‍ධිම නිකාය කියන සූත්‍ර පිටක පොතේ මුලින්ම සංග්‍රහ වෙලා තියෙන සූත්‍රයේ ඒ සූත්‍රයේ කොටස් නැත්නම් පර්ව එහෙම නැත්නම් පුරුක් තුන හතරක් දකින්න තියෙනවා. ඒ පළවෙනි කොටසේදී කිසිවක් නොදන්නා කිසිවක් නොදක්නා අන්ධ පෘ탁ජනෙක් මේ ලෝකේ දිහා බලන හැටිත් දෙවෙනි කොටසේදී ශික්ෂාවට බැසගත්ත තාම අවසාන ඵලයටපත් වෙච්චි නැති අතරමැදි කෙනෙක් ලෝකේ දිහා බැලිය යුතු ආකාරයත් ඊට පස්සේ ඒ ශික්ෂණය කෙලවර කරාට පස්සේ කිනාට ලෝක දර්ශනයත් ඊට පස්සේ සරුවච්චන් වහන්සේ මේ දේශ බලන හැටිත් නැත්නම් සරුවච්චන් ලෝක විග්‍රහයත් කියන හතර පරවයක් පේන්න තියෙනවා. ඉතින් ඒක නිසා තාම බුද්ධ ධර්මවත් අඳුනගත්තේ නැති දන්නේ නැති කෙනෙකුට වුණත් ඒ පළවෙනි කොටසෙන් දැනගන්න පුළුවන් සාමාන්‍ය අන්ධ පෘථග්ජනිය කොහොමද ලෝකෙ දිහා බලන්නේ කියලා. ඒක ආදපවතින ලෝකායත විෂයන් එහෙම නැත්නම් අපි කියනවා භෞතික විෂයන් පිළිබඳව ਸਰවචනanse නොසලකා හැරලා නැහැ කියන හොඳම සාක්ෂියක්. මෙවුවා පුහුදුන් වැඩ අනවශ්‍ය වැඩ කියලා පැත්තක දාලා නැහැ. ඒකෙන් තමයි කතාව පටන් ගන්න. ඒක තමයි පුලුල්ම පදනම හරියට ජේතවනාරාමේ සලපතල මළුව වගේ. මහා විශාලට හදලා තියෙනවා. ඕක මැද තමයි චෛත්‍යය තියෙන්නේ. අන්න ඒ වගේ ඒ චෛත්‍ය ධාතු ගර්භය වාගේ මේක තේරුම් ගන්න උත්සාහ කරන්නා වූ යෝගාවචරයා භ්‍රමචරී රකින්න කෙනා හික්මෙන කෙනා කොහොමද මේක දකින්නේ කියලා මහ කන්දක් ගොඩ ගහලා තියෙනවා අර සලපතල මත උද ඊට පස්සේ ඒ දේවතා කොටුවට නැගලා ඊට පස්සේ උඩට නගින කොටසට කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා. ඒ ගිහිල්ලා අන්තිමට චූඩමාණිකේ අවසාන තිතකින් ඉවර වෙනවා. පුංචි වෙලා වෙලා ගිහිල්ලා ඊටාම ඉදිකටුතුට කීවර වෙනවා. ඒක අර 70 වශයෙන් කුළු ගැන්වෙනවා. ඊට පස්සේ සරුවචනංශයේ මේ මුළු එක දිහා දකින්න හැටි. මෙන්න මේ පර්ව හතරෙන් පුරුක් හතරෙන් අපි දැන් ගත කරන්නේ දේශනාවලිය වශයෙන් මේ සීක කොටාසි. ඒ සීක කොටාසි අර පෘ탁ජනයා දකින්න තාලෙටම සීක පුද්ගලයාගේ දැනුමේ විපරිණාමය. පරිණාමය විවෘත භාවය එහෙම නැත්නම් නිවනට ඉඩ තියලා කල්පනා කරන ගතිය හොඳට ප්‍රවේශමෙන් සරුවචනහන්සේ පෙන්වන අතර අමුතු ලිංගතු භාවයක් වගේ පෘතජ්ජනය වගේ මෙහෙමයි පෘතජ්ජනය දකින්න කියන්තෝ මෙහෙම කරපන් කියලා පොඩි විධානයක් තියෙනවා සරුවචනහන්සේ. ඒ මොකද ඒ සීක පුද්ගලයා වෙනකොට සරුවචනහන්සේ ළඟට ගිහිල්ලා බුද්ධං සරණං ගච්ඡාමි කියලා තියෙනවා. මම බුදුන් සරණ යමි කියලා. එතකොට ඒකෙන් හැදෙන එකට බුදුජානක උපදෙස් දෙනවා. ඒක තාම ප්‍රවේශමෙන් කරන්නේ ਸਰවචන්නාංශي. මොකද ਸਰවචන්නාංශේ කාගවත් ජීවිතවලට ඇඟිලි ගහන්න කැමති නැහැ. ඒ නිසා මෙතනදී මෙසේ නොකරව මෙසේත් නොකරව මෙසේත් නොකරව කියලා නොකල යුතුයකම් වශයෙන් අර ලෝක විග්‍රහය විස්තර කරනවා. ඒ විස්තර කරන්නේ මේ වෙනකොටත් ඒ සීක පුද්ගලයා ලැබලා තියෙන අත්දැකීම් සාක්ෂි කරගෙන එව්වා ඒවා යෝජනා දරුවචනාංශේ ඒවා නිකන් අනුමත කරන්න ආසේ. ඒ නිසා එතනදී තියෙන sannivedanayak එතන තියෙනවා සංවාදයක් භාවනා වැඩියෙන් කරන එකන වැඩියෙන් ධර්මයත් එක්ක සංවාදේ පවත්නවා භාවනා නොකරන එකන බූරුවගේ පිටේ හකුරු බැඳා වගේ ධර්මයේ කරපිට තියාන ගියාට රස දන්නේ නැහැ ඉතින් ඒ නිසා සීක පුද්ගලයාට මෙතන 아무තු ඓන්ද්‍රිය <coughs> සම්බන්ධයක් ඇති වෙනවා. මේ ਸਰුවච්ච දේශනාව සහ තමන් අත්දකින්න හැටි. ඒත් තව නිමක් නැති නිමක නොකරපු කොටසක් තියෙන නිසා එන්න එන්න ප්‍රතිතද කරගන්නවා. එන්න එන්න ශික්ෂාගරුක වෙනවා. ඉතින් ඒකටම තමයි මේ ගැම්මක් දෙන්නේ. ඒක තමයි මේ තල්ලුව නැත්නම් මේ සබ්බාසව සබ්බදම පරියාය සූත්‍රය කියන්නේ මේ සීක පුද්ගලයා තව තවත් උනන්දු කරවලා ඉදිරියට ගෙනියන්නයි. ඉතින් ඒ නිසා සීක පුද්ගලයන් මේක බුද්ධස්මාලාවක් වශයෙන් එහෙම නැත්නම් කමටහනක් වශයෙන් ප්‍රතිපදාවක් වශයෙන් දක්වන්න පුළුවන්. ඉතින් ඒකත් 24 ආකාරයකට කඩලා පෙන්නනවා එක එකනාගේ භින්න රුචිකත්වයට අනුව පෞද්ගලික වෙනස්කම් අනුව උපනිෂේ සම්පත් වල හැටියට එක එකනා වෙනස් නිසා 24 ආකාරයට කඩලා පෙන්නනවා. එතකොට අර ලෝකායත විෂයන් වශයෙන් එහෙම නැත්නම් අසුතවත් පෘතුජනයාගේ තිබුණ දෙයට අමතරව මේ සීක පුද්ගලයා තුළ සියලුම ලෝකයේ තියෙන දර්ශනයන් ආවරණය වෙන විදිහට බුදුන්සේ කතා කරනවා. ලෝකයේ මෙතෙන් ආපු ඇවිල්ලා තියෙන එන්න ඉඩ තියෙන සියලුම දර්ශනයන් මේකට අහු වෙනවා. ඒ සියලුම දර්ශනයන් පෙන්වන්නේ අත ගාලා බලන්න පුළුවන් උපමාන 24ක් දිගේ. ඒ 24ෙම අර කිව්වා වගේ එක පැත්තක් සමහරෙකුට ඒක කෙනෙකුට රුචි වෙන්න ඉඩ තියෙනවා. Tamange රුචි අර්චකම් අනුව Tamange ආධ්‍යාශය අනුව. ඉතින් ඒ නිසා අපි අර ඔක්කොම ආවරණය වෙන විදිහට තමයි සූත්‍රය විකාශය වෙලා යන්නේ. අපිත් ඒ විදිහට තමයි දේශනාවලිය පවත්වන්නේ. ඒ අනුව අද අපි ඇවිල්ලා තියෙන්නේ මේ ගිය පාර සාකච්ඡා කරපු ඒකත්වයේ කියන එකට සාපේක්ෂව තියෙන නානත්තම් කියන පදේ. ඉතින් ඒ නානත් භාවය නානත්වය ඒකත්වයත් එක්ක සංසන්දනය කරන එක තමයි දල වශයෙන් කියන්න පුළුවන් සීක පුද්ගලයාගේ වැඩි. එයා ඒකත්වයේ ඒකත්වයේ වශයෙන් ගන්නෙත් නැහැ නානත්වයේ නානත්වයේ වශයෙන් ගන්නෙත් නැහැ. නානත්ව ප්‍රශ්න වලට ඒකත්වයෙන් උත්තර දෙනවා ඒකත්ව ප්‍රශ්න වලට නානත්වයෙන් උත්තර දෙනවා. එහෙම නැත්නම් මේ දෙක අතර ගැටුමක් ඇති නොවන විදිහටත් දෙකේ සම්ප්‍රයුක්ත බලයේ ඉදිරියට යන විදිහටත් මේකෙන් යොදන්න සීක පුද්ගලයා දැන ගන්න ඕනේ. එහෙම නැත්නම් ඒ පුද්ගලයාත් ඔළුව ක්‍රේල් කරගන්න ඉඩ තියෙනවා. ඒ මොකද මේ දෙක අනුව තමයි මුළු ලෝකේ තියෙන ඔක්කොම වාද විවාද තියෙන්නේ. කොටින්ම කියනවා නම් යෝගාවචරගේ මොලේ දෙකට බෙදුවොත් වම් අත පැත්ත කොටස නානත්වයේ සලකනවා. දකුණු අත පැත්ත කොටස මොලේ ඒකත්වයේ සලකනවා. ඉතින් ওই දෙන්න එකට ඉන්නේ ඔලු කට්ට ඇතුලේ. නමුත් කිසිම දෙන්නගේ සමානකමක් නැති තරම්. කොච්චරද කියනවනම් අපේ දකුණු මොලේ වම් මොලේ එකිනෙකා කතා කරගන්නේ මැරරකම. ඒ දෙන සම්පූර්ණ වෙනස් ලෝක දෙක ජීවත් වෙන්නේ. හැබැයි දකුණු මොලේ වැඩ කරන ලාය වම් මොලේට හිතන්නවත් ඉඩක් නැහැ. වම් මොලේ වැඩ කරන ලාට දකුණු මොලේට හිතන්නවත් ඉඩක් නැහැ. මේ දෙකෙන් මේ නව පසු පසුගිය අවුරුදු 200 ඇතුළත සීඝ්‍ර වෙනසක් සිද්ධ වුණා දකුණු මොලේ සිට වම් මොලේට. මේ වෙනස මානවයාගේ ස්ත්‍රීත්වයේ සිට පෞරුෂත්වයේ දක්වා නැත්නම් ස්ත්‍රීන්ගේ තියෙන සියල්ල පිළිගන්නා වූ ලාලිත්‍ය වෙනුවට පරුස වෙච්ච කපා කොටා බලන විග්‍රහශීලී ගමනක් ගියා. ඉතින් මේක ප්‍රබුද්ධත්වයේ කියලා හිතලා එහෙම නැත්නම් ප්‍රගමණය කියලා හිතලා එහෙම නැත්නම් නූතනය කියලා හිතලා අපි කෑවල අනුවක්. කාලිවර ලාභයේ එක දිගට අඳහරට පාගෙන මේ නානත්වයට තමයි උදව් කෙරුවේ. ඒකට හේතුව ඊට ඉස්සලා ඒකත්වයේ හරහා, දේවත්වයේ හරහා, බ්‍රහ්මත්වයේ හරහා මිනිස්සුන්ගේ මොලේ කුරුවල් කරලා තිබුණ නිසා. නමුත් මේ ඒකත්වයට විරුද්ධව ඇතිවෙච්ච මේ නානත්වයේ ඒකට කියන ප්‍රතික්‍රියාවක් කියලා තාම මානවයාට තේරෙන්නේ නැහැ. මානවයා තාම ඒකත්වයට ගහනවා. ඒකත්වයට ගහන්න නානත්වයේ කියන ආයුධය අරගෙන තියනවා. දැන් උන් දැම දෙපැත්ත කැපෙන කඩුවක් ගිල්ල කෙනෙක් වගේ කැපිගෙන කැපිගෙන යනවා තේරෙන්නේ නැහැ. මොකද තාම නානත්වයේ ඒකත්වයට ගහලා ඉවර නැහැ. නමුත් එකම එක ශාස්ත්‍රුන් වහන්සේ නමයි ලෝකේ පහළ වුණේ මේ නානත්වය ඒකත්වය දෙක එකතු කරලා සේක පුද්ගලයාට උපදෙස් දෙන්න පුළුවන් එකම ශාස්ත්‍රුන් වහන්සේ නමයි ලෝකේ පහළ වුණේ. උන්වහන්සේ නානත්වය සහ ඒකත්වය කියන දෙකම දත යුත්තක් විදියට ඉස්ලාම ලෝකේ පවතින දෙයක් විදිහට පුතත්ජන භූමියේදී පෙන්නලා සීක භූමියේදී පෙන්නනවා මේ ඒකත්වයට ගත්තොත් මේ මේ වාසි තියනවා මේ මේ අවාසි තියනවා නානත්වයට ගත්තොත් මේ මේ වාසි තියනවා මේ මේ අවාසි තියනවා කිය. ඉතින් ඒ නිසා අද පවතින මේ නානත්වයට තුඩු දෙන එහෙම නැත්නම් මේ විභජ්‍ය වාදයට තුඩු දෙන ඇනලිටිකල් නොලෙජ් කියලා දෙකට තුඩු දෙන දේ තියෙන ආදීනව දැනගන්න බැරි මට්ටමට එnde end end end ලෝකේ යනවා නූතනත්වයට යන්න යන්න. ප්‍රබුද්ධත්වයට යන්න යන්න. ඔක නෙවෙයි ප්‍රබුද්ධ කියලා කියන්නේ. ප්‍රබුද්ධ කියලා කියන්නේ මේ නානත්වය එකත් දෙක සමබර කිරීමක්. ඉතින් මේ අපේ භාවනාදී කොතනදීද මේ නානත්වය ඒකත්වය සමබර වෙලා අපි දෙකේම රසය සම්ප්‍රයුක්ත රසයේ විඳින්නේ අන්නේ විඳින වේලාවට මම යන්නේ. අන්නේ විඳින වේලාවට මාන්නේ නැහැ. අන්න ඒක විඳින වෙලාවට තෘෂ්ණාව නැහැ. එහෙම නැත්නම් අපි දන්නේ නැතුව ඒකත්වයේ විශේෂත්‍ය වෙනකොට නානත්වයේ පහරනවා. නානත්වයේ විශේෂංජ වෙනකොට ඒකත්වයේ පහරනවා. ඒ නිසා මේ ඔලු කට්ට ඇතුළේ මොකද්ද අසමබර භාවයක් ඇති වෙනවා. නානත්වයට යනකොටම ඒකත්වයේ ඊටාම මුකුලිත වෙලා පසුබාලා ඒකේ තියෙන සාධාරණ අයිති නැතිලා යනවා. ඒකත්වයට ගිය ගමන් ඒකත්වයේ නානත්වයේ තියෙන පාහර ගතිය දකිනවා. නමුත් ඒකත් එක්ක ඉතාම කලාතුරකින් තමයි අපේ අධිකාරී ශක්තිය ලැබෙන්නේ. අපි හැම වෙලාවෙම නානත්වයට ගිහිලා තියෙනවා ගෑනු පිරිමි දෙපර්ස දෙපිරිසම. පාලක පාලිත පක්ෂ දෙපිරිසම. ඒ මොකද මේ ඒකත්වයේ කියන ਸਰබලධාරි දෙවියන් වහන්සේට තියෙන විරුද්ධ භාවය නිසා. නැත්තම් දෙවියන් මරලා දාන්න තියෙන ආසාව නිසා. ඉතින් ඒකට බෞද්ධයෝ සෑහෙන කෑවලනුව කාලිවර්ලා මේ නානත්වයේ දිගේ ගියාම ඒ සර බලධාරී දිව්‍යඥාන්සේ එහෙම නැත්නම් බ්‍රහ්ම පදාර්ථ එහෙම නැත්නම් මේ අල්ලාහ්තුමා නැති වෙනවා නානත්වයට කියලා පතුරු ගැහෙනවා කියන අදහසෙන්. නමුත් පතුරු ගැහිලා පතුරු ගැහිලා බලනකොට බුද්ධ ආගමත් පතුරු ගැහිලා. බුද්ධ ආගමේ තිබුණු සාර ධර්ම ටික නැති වෙලා ගිහිල්ලා. ඒ නිසා මේ දෙක සමබර කිරීම යෝගාවචරයක් වශයෙන්, ශීක පුද්ගලික වශයෙන් තනි පුද්ගලිකට කොහොමද මුණ දෙන්න වෙන්නේ කියලා බැලුවොත් ඒක නිකන් සම්මාදිට්ඨියට බර. එහෙම නැත්නම් කියනවනම් දර්ශනයට බර පැත්තක් තියෙනවා. ඒක නැතුව දර්ශනයක් නැතුව විග්‍රහ නෝනක් නැතුව විමසු නෝනක් නැතුව මේක චේතෝ විමුක්තියදී කොහොමද කෙනෙක් විමුක්තියටපත් කරන්නේ? ප්‍රඥා විමුක්තියදී කෙනෙක් කොහොමද ඉදිරිය ගෙනියන්නේ කියලා බැලුවොත් විශාල ශේෂ්ත්‍රයක්. මේ නානත්ව ඒකත්ව කියන ප්‍රශ්නේ. නානත්වයේ කියලා කියන්නේ එකක තියෙන සම්ප්‍රයුක්ත කොටස් වෙන්කොට බැලීම. ඒකත්වයේ කියලා කියන්නේ මේ සම්ප්‍රයුක්ත කොටස් ඔක්කොම එකතු කරලා එකක් වශයෙන් ගන්න එක. ඉතින් ඒකෙදී පුද්ගලයා කෙනෙක් ඒකකයක් ආත්මයක් වශයෙන් ගැනීම හරහා තමයි ආගම ලෝකෙ බිහි වුනේ. නමුත් ඒක කරගෙන යනකොට ඒ සියලුම දෙනා මේ පුද්ගලයා තුළ තියෙන ආත්මයට ජීවාත්මය කියලා නමක් දැම්ම. ඊට පස්සේ මතක් කරා මේ ජීවාත්මේ මවන ලද්දේ ඒකාත්ම වූ පරමාත්ම වූ දෙයක ඒ પરමාත්මේ ඊට ඉපදීමක් නැහැ, පැවැත්මක් නැහැ, ජරාවක් නැහැ, මරණයක් නැහැ, සදාකාලිකයි. ඒකෙන් මේ ඇති කරන ලද මවන ලද මේ ජීවාත්මය තම තමන් කපාකෝ අනුන් අනුන් පහත් වෙලා ලවමින් තමන් උසස් වෙන්න දඟලන මේ පටු මානසිකත්වය නිසා ජීවාත්මේ પરමාත්මෙන් ඈත් වෙනවා ඒ නිසා පරෝප පරහිත කාමීව ආගමානුකූලව සද්ධාවෙන් හැසිරෙන්න හැසිරෙන්න හැසිරෙන්න පරමාත්මයට කිට් වෙනවා කවදා හෝ පරමාත්මත් එක්ක සම්බන්ධ වෙච්ච දවසේ විමුක්තිය. ඒක තමයි ඒ ආගම් වල උගන්වන්නේ. ඒක මේ ආත්මේ කරන්න බෑ. ඒක ඒ කාත්‍යයෙන්ම ඒ ආත්මේ ඒ කාන්තේම මේ ජීවිතය අපි ගත කරන ක්‍රියාකාරකම් වලට අවසාන විනිශ්චය දවසේ දිව්‍යනාංශය තීන්දුව කරනවා. අපි එතකන් අවසාන විනිශ්චයට බයි යටත්ව ඒකට අපිට හිත දෙන හිත අපිට හිත ගන්නාසුළු විනිශ්චයක් ලැබීම වෙනුවෙන් බැගෑවෙන එක තමයි අපි කල යුත්තේ පරමාත්ම ජීවාත්ම කතාවේ. ඉතින් ඒක බුද්ධ ආමර එච්චර ගැලපෙන්නේ නැහැ. ඒ මොකද සරුවච්චන් වහන්සේ මේ සියල්ලම දන්නා වූ දෙවියන්ට දේව වූ බ්‍රහ්මයාට බ්‍රහ්ම වූ සරුවච්චන්සේ සඳහන් කළා මාත්මනුස්සෙක් කියලා. මයිලඟෝ කිසිම ගුඩ බලයක් අද ওই බෞද්ධය අඳන්න හදන කිසිම ඇඳිල්ලකට පුත්‍රජනසේ අහුනේ නැහැ. මම මිනිස්සෙක් කිව්වා. ඒ මොකද අනික හැම එකේම ඔය කියන પરමාත්මය මනුස්ස නැහැ. ඒක ඉන්නේ දිව්‍ය ලෝකේ. පේන්නේ අඩුම ගාන එයාගේ රූපේ හිතට ගත්තත් ඌ පතුරු ගහලා මරන්න ඕනේ. දිව්‍යනාංශයේ අහවල් ස්වරූපේ තියෙන කියලා කියලා ඇඳලා මේ ළඟදී නිව්සීලන්තකාරයෙක් ආරාබි කරේ නවසීලන්ත තානාපතිකාරය ලකුඩු කරා. අපේ දෙයියන්ගේ ස්වරූපේ මාන්න බෑ. අඳින්න බෑ. හිතා ගන්න බෑ. හිතුවොත් දෙවියන් සහැල්ලුවටපත් වෙනවා. ඒ නිසා ඒගොල්ල කවදාකවත් මේ ප්‍රතිබිම්බ වඳින්නේ දේව රූප හදන්නේ හැදුවොත් විනාශ කරනවා. ඒකයි බාමෙන් බුදු පිළිමයට සිද්ධ වුනේ. නමුත් අනෙකුත් තියෙන කට්ටිය මේ කතෝලික ආගම, ක්‍රිස්තියානි ආගම, යුදෙව් ආගම ඒගොල්ලෝ දේව ප්‍රතිරූප හදනවා. හදලා ත්‍රිමූර්තියක් හදාගෙන ඒගොල්ලත් කතා කරනවා අපි ඔක්කොම මවන ලද දේවල් අපිට කවදාකවත් එතෙන් යන්න බෑ යන්න හිතන්නත් බෑ ඒක හිතුවත් ඒක අපරාධයක් ඒ නිසා අපි දිව්‍යනාංශي සන්තෝෂ කරන මට්ටමට යන් කියලා. මොකද ਸਰවඥාංශي දේශනා කරලද මේ නානත්ව ඒකට සම්නික්කර කුළු ගෙඩි පහරක්ම ගහලා දානවා. ගහලා දාලා කියනවා එහෙම කිසිසේත්ම මනුස්සයාට හිතා ගන්න බැරි පරමාත්ම ගතියක් නැහැ. ඒක මනුස්සයාගේ දීන ගතිය නිසා, බය ආදු ගතිය නිසා මනුස්සයා විසින් මවා ගන්න ලද බාහිර ගතියක් මනුස්සයට ඔක්කොම ඉක්මෝල යන්න පුළුවන්. ඒ සඳහා ওই කියන પરමාත්මය කපල කොටලා බලන්නේ කියලා. ওই කියන ਸਰබලධාරින් වහන්සේ කපල කොටලා බලන්නේ කියලා. ඉතින් ඒකෝට සරුවච්චන් වහන්සේ අර ඉස්සර પરමාත්මය උඩ තියලා වැඳගෙන හිටපු ඒ මතවාදයට පුදුමාකාර විප්ලවකාරී අදහසක් ඉදිරිපත් කරා. ඒ ඉදිරිපත් කරපු නිසා එවකට බුදුරජාණන් වහන්සේ සම්පූර්ණයෙන්ම අනික් අයගෙන් ප්‍රතික්ෂේප වුණා. ප්‍රතික්ෂේප වෙලා නානත්වය හරහා තමයි ඒකත් එක්ක කැඩුවේ. නමුත් මේ නානත්වයත් බුදුරජාණන් වහන්සේ සියල්ල කර දෙන්නා වූ සබ්බකිච්ච සාධාරණ ඇමතිවරෙක් විදිහට බාර ගන්න. එයාගේ අඩුපාඩුකම් දකින්න. ඒ නිසා මතක් කරනවා මේ ශරීරය කියලා මම කියලා ගන්න කෙනා තුල අඩු ගානේ කුණප කොටස් 32ක් කියලා කපලා බලන්නයි කියලා. කපලා බලලා ඒ ගත්තොත් කේසා කියන කුණප කොටස පුළුවන් තරම් විස්තර කරලා බලන්න කියනවා ඒ තුල මේ පරමාත්ම ගතියක් තියෙනවාද කියලා. ඔය කියන ਸਰබලධාරී දිව්‍යන් වහන්සේ තුල පවතින පැවතිය යුතු ඒ කියන සදාකාලික සනාතනික අනන්ත වූ ඒක වූ ਸਰව සුභ වූ ගතියක් කේස ධාතුවේ තියනවාද කියලා. කේස ධාතුවේ තියෙන්නේ වන්නේනපි ගන්ධේනපි సంతානේනපි දුක්ගන්ධන් දුබ්බල්ලයන්. දුගඳ වූ කැත වූ ගතියක්. කෙස් ගහක් ගත්තොත් පාටෙමුත් ගඳයි වර්ණෙමුත් ගඳයි පිහිටා තියෙන තැනෙමුත් ගඳයි දර්ශනෙමුත් කඳ ගඳයි. ඕකේ තියෙනවද කොනකව හෝ පරමාර්ථ ලක්ෂණය. ලොම් අරගෙන බලන්න කියනවා. නියදත් සම් 32 කොටාසෙ මන්න බලන්න කියන ඔකේ ඔය කියන සුද්ධාත්ම ගතියක් තියෙනවාද කියලා. නෑ අසුචි කියන නම දාලා තියෙනවා. මේ දෙයිස් කොටාසෙ කරන අසුචුනිය පච්ච වේකදී. ශරීරේ අදෝ කේසමත්තං උද්දම් පාදසලා තච පරියන්තං පූරං නානප්පකාරතු නානප්පකාරක අසුචිනෝ පච්චවේකති මේ අසුචිය තුල પરමාත්මය තියෙන්න පුළුවන් ද කියලා භෞතික වාදියෝ බුදුජාන්සේ කඩලා පෙන්නනවා මේකේ තියෙන කක්කා මේ කක්ක එකතු වුණාට පස්සේ මේක තුල මම යාපුවාම එයා ඒක රකින්න හදනවා ඉඹිනවා ගෑණි මිනිහා ඉඹිනවා මිනිහා ගෑණි ඉඹිනවා ලෝකේ තියෙන ඕනම දෙයක් කැප කරනවා මේකේ තියෙන කාමයට එතකොට මේ ඒ විවිධ දේවල් එකතු වුණාට පස්සේ මේ සමස්තය තුලට අර මෙතෙක් නොතිබිච්ච సౌందර්යයක් ප්‍රේමණීය ගතියක් better half හොඳ කෑල්ල කියන්න කොහොමද මේ මායාව එන්නේ කොටස් වෙන් කරලා ගත්තාම බල්ලුවත් කන් බල්ලෝ කනවට පොල්ලක් තියාගෙන ඉන්න වෙන මේ අසුචිය එකතු වුණාට පස්සේ සිප වැළඳ ගන්න විදියට සායංගාන මේ මේ සුවඳ විලවුන් ගල්වන ලෝකයේ තියෙන උප්පරීම සැපේ කියන තැනට එන්නේ කොහොමද කියනකොට මේ නානත්වයේ සහ ඒකත්වයේ අතර තියෙන ගූඪ බලයක් පේන්න තියෙනවා. කොටස් වශයෙන් අසුචි වූ මේ දේ එකතු වෙච්චාම සංප්‍රයුක්ත බලයක් එනවා. ඒ සංප්‍රයුක්ත බලය ආකර්ෂණීයයි. ඒකේ බුරෙන් පණ්ඩිස්වාංශ කියනවා ඔය දැන් තියෙන බෙන්ස් කාර් එකක් මට ලක්ෂ 350කට වැඩි වැඩි වෙනවා. ඒ බෙන්ස් කාර් එකක් අරගෙන ඔක්කොම පාර්ට්ස් වලට ගලවන්නේ කියලා. පාර්ට්ස් වලට ගලවලා දුන්නොත් පොඩි ළමයෙකුට සෙල්ලම් කරන්න ගන්න කෑල්ලක් තියෙනවද කියලා බලන්න කියනවා. කිසි කෙනෙක් අත ගන්න තරම් කන්න දෙයක් නැහැ. ඒ තරම්ම ජරා කැත මජන් ගෑවිච්ච හැඩතල වගේක් තියෙනවා. මේ කොම එකතු වෙච්චාම ඔටෝමොබයිල් එකක් වෙච්චාම අපි කොච්චර පොර කනවද බෙන්ස් එකක් ගන්න. නමුත් ඒක වෙන් කෙරුවට පස්සේ ඒක පාට් එකක් නෑ පොඩියෙකුට සෙල්ලම් කරන්න තරම්වත්. ඒකේ ඔක්කොම තියෙන්නේ කිසිම හැඩයක් නැති කිසිම තාර්කිකත්වයක් නැති විකෘති හැඩ. ඉතින් ඔක්කොම වෙච්ච හම්බ ගෙඩිය වගේ ලස්සන වෙච්චා මොකද්ද ඒකට ඊස්තටික් වැලියු එකක් එනවා. సౌందర్యාත්මක ගතියක් එනවා. ඒ సౌందర్యාත්මක ගතිය තමයි මේ ජලය වාෂ්පීකරණ වෙනකොට වියලනේ গুপ্ত තාපය කියලා විශාල තාපයක් උරා ගන්න. හිතා ගන්න බෑ. ඒ වගේම වතුර අයිස් වෙනකොට අයිස් වතුර වෙනකොට එතකොට වාෂ්පීකරණ වෙන දේවල් ඝනීභවණය වෙනකොට තාපයක්ම දානවා කිසිම උෂ්ණත්වමානයකට අහු වෙන්නේ නැහැ. ඒ දෙක අතර තියෙන গুপ্ত තාපයක් කියලා කියන්නේ ඒකට. මෙන්න මේ වගේ මේ සමස්තය එකතු වෙනකොට මොකද්ද ඒකට උකහා ගන්න අමතර බලයක් තියෙනවා. අන්න ඔය බලය තුල තමයි තණ්හාමාන දිට්ඨි හිටින්නේ. තනි තනි කොටස් වලත් නැහැ, සමස්තෙත් නැහැ. මේ කොටස් සමස්ත වෙනකොට කූර කූර එකතු වෙලා බැටලා ඉලපත කියනකොට ඒකේ කෘත්‍ය සම්පූර්ණයෙන් කූරේ කෘත්‍යයට වෙනස්. ඉලපතෙන් ගොඩක් වැඩ කරතයි. කූරකින් ඒ වැඩ කරන්න බෑ. ඒ වගේ මේ කෙන්ද කෙන්ද ගත්තාම පොල් කෙන්දකින් කරන්න දෙයක් නැහැ. නමුත් මේක කොහුලන්නුවක් අම්බලා තේඩාවක් හදලා කඹයක් දැම්මට ඇඳට ඇදුවට පස්සේ නැවක් නතර කරතයි. අලියෙක් බඳින්න පුළුවන්. සම්ප්‍රයුක්ත බලේ මහා පුදුමාකාර මොකද්දෝ තියෙනවා. ඉතින් මේ මිනිස්සයා ශිෂ්ටාචාර වුණාට පස්සේ කාපු කෑමන ඔන්න ඔතන තේරෙන්නේ. තනි තනියම හිටියන මනුස්සයා වැද්දෙක් වාගේ අය අද තියෙන කිසිම අසහනයක් නැහැ මුදල් උද්දමනයක් නැහැ රැකියාව විරහිත භාවයක් නැහැ කසාද නැහැ දික්කසාද නැහැ අනේ අද කන කෑමක් මේ ශිෂ්ට වෙන්න ගිහිලා පූගයක් හදන්න ගිහිලා ගණයා කෙරේ බැඳිලා කුලයා කෙරේ බැඳිලා මේ ගෙවන කැඹිරන කැඹිරිල්ල ওই නානත් ඒකත් දෙකට දාලා බැලුවට පස්සේ පේනවා මේ මිනිස්සයා කඹරන්නේ කාටද කියලා ශිෂ්ටාචාරයට කඹරන්නේ ශිෂ්ටාචාරයේ මිනිස්සයා හැමදාම ටැක්ස් කරනවා ආදායම් බද්දට ලක් කරලා තියෙන්නේ. ඒ නිසා මිනිස්සයා මේ ශිෂ්ට වෙන්න ගිහිල්ලා කාපු කෑමන hina යන සුළුයි. නම ਸਰවඥන්සලුගේ පහළෝනේ මනුෂ්‍ය ශිෂ්ට වුණාට පස්සේ. ඒ නිසා බුද්ධ ධර්ම තාමත් වැඩ ගන්න පුළුවන්. එතකොට මේකෙන් මේ ශිෂ්ටාචාරයේ තමයි අපිට මේ ඔක්කොම ප්‍රශ්න ඇති කරන්නේ, ආතතිය ඇති කරන්නේ, කැන්සර් ඇති කරන්නේ, සමාජ රෝග ඇති කරන්නේ, උද්දමනය ඇති කරන්නේ, රැකීවි රැකියාවි රහිත භාවය ඇති කරන්නේ කසාදේ ඇති කරන්නේ දික්කත ඇති කරන්නේ කියලා අපි හිතන්නේ අපි අරණ්‍ය ගත උණයි කියලා නිවන් ලැබෙන්නේ ඒකත්වයට ගියාට ඒ පමණින් නිවන් ලැබෙන්නේ එතකොට මේ අභාවන ආරම්භයේදීම සරුවචනන්සේ දේශනා කරන අරඤ්‍යගතෝ වා රුක්ක මූලගතෝ වා ශුඤ්ඤාගතෝ වා නිශීදිත පල්ලංකං ආභුජිත්වා කියන්නේ ඒකත්වේ තමයි. අපි ඝණයා කෙරේ වෙන් වෙලා කුලයා කෙරේ වෙන් වෙලා ගහක් යට වාඩි වෙලා මම දැන් මෙතන. ඉතින් කොච්චර අමාරුද කියලා බලන්න. අපේ හිත කවදාකවත් මම දැන් මෙතන තියන්න බෑනේ. ඒක අපේකමට යන්න හදනවා. අතීතනාගත කාල විපර්යාසයට යන්න හදනවා. එහෙම නැත්නම් මෙතන නෙවෙයි නිවන තියෙන්නේ දඹදිව කියලා හිතනවා. එහෙම නැත්නම් දඹදිව නෙමෙයි බුදුහාමුදුරුවෝ දුන්නේ ලංකාවේ කියලා කියනවා. මේ নানা ප්‍රකාර දේවල් කියන හැම වෙලාවෙදීම මම දැන් මෙතන කියන දේ කඩලා යනවනේ. අපි හිතමු අර අරණ්‍යගත වීමේ, රුක්කමූලගත වීමේ, ශුන්‍යාකාරගත වීමේ ඉදිරි පියවර වශයෙන් අපි යම් වෙලාවක අදාහගත්තයි කියලා. නිවන තියෙන්නේ මේ ව්‍යාමමත්වයේ කලෙබරේ සම සසංයීමි සමනකේ. සසංයීමි සමනකේ ව්‍යාමමත්ත කලෙබරේ ලෝකංච පඤ්ඤාවෙමි ලෝක සමුදයංච කියලා බුදුරජාණන්සේ සඳහන් කරනවා. මේ වඹයක් පමණ වූ සංඥා සහිත මනස සහිත කයෙහි මේ මුළු ලෝකෙම තියෙනවා. ඒ නිසා අපි අරණ්‍යගත කරන්නේ මේ මුළු කුණු පංචස්කන්ධ කියලා හිතන්නකෝ. පංචස්කන්ධේ අරණ්‍යගත කරලා රුක්ක මූලගත කරලා ශූන්‍යාකාරගත කරලා අපි කිව්වොත් මේ හිත පංචස්කන්ධයට සීමා කරන්න කියලා එළියට බැඳලා කැලේ ඉඳලා ඉලිගත්ත කුළු මීහරකෙක් වාගේ මේ හිත පුදුම කලබලවිලක් කලබල වෙනවානේ. ගොඩ දාපු මාළුවෙක් වගේ පුදුම කලබලවිලක් කලබල වෙනවානේ. දෙකට කවෝ පණුවෙක් වගේ පුදුම කලබලවිලක් කලබල වෙනවානේ. ඉතින් අපිට හිතෙනවා එහෙමනම් මේක එකඟ වුණොත් නිවන ඇති කියලා. නමුත් එකඟ වෙච්ච පිරිස මේ ස්වභාවයේ ඉන්නවනේ. වාඩි වුණාට පස්සේ මම දැන් මෙතන ඉන්නවා. ඒකත් වෙට හිත ගිහිලා අර මේ අරණ්‍යගත වෙනව නෙවෙයි. අරණ්‍යගත වෙච්ච එක මේ කයට සීමා කරගෙන උද්දම් පාද තල ආදෝකේ සමත්තක තචපරියන්ත. කෙස්වලින් යට පාපි පාතලෙන් උඩ හැම පිටිකේ කොට ඇත්තව මේ කය හිත තියාගත්තයි කියලා. දැන් මේකට හිත සමාදන් වුණාට පස්සේ ඒකත් ඒක කොටසකට එහෙම නැත්තම් මේ සමස්ත ජනතාවගෙන් වෙන් වෙලා ලෝකෙන් වෙලා කැලේට ඇවිල්ලා හැම සීමා කරගත්ත ඇත්තව මේ අජ්ජත්ත කයට හිත දාගත්තට පස්සේ සරුවත්යන්ස කියන ඕකක් තියෙන ධාතු හතරක ධාතු හතරේ එක ධාතුවයි එක වෙලාවට කැපිපේන. ඒ නිසා ධාතු හතරම ගැන හිතන්න එපා. ඒ වෙලාවේ කැපිපේන ධාතුවට විතරක් හිත දාන්න කියලා. වායෝ ධාතුවට හිත දාන්න කියනවා ඉඳගෙන ඉන්නකොට. පඨවි ධාතුවට හිත දාන්න කියනවා ඇවිදිනකොට. එක එක ධාතු කොටස් වෙනස් වෙනවා. ඒක නිසා ඒ වෙලාවේදී ඔක්කොම සමස්තය අල්ලන්න එපා. ඒකත් වෙට බෑපන්. වායෝ පොට්ටහබ ධාතුව. අපි තුන් පරියන්ක ඉන්න වෙලාවක්. ඉතින් මේ යෝගාවචර දැන් මුළු කයම වෙනුවට හුස්ම පොද විතරක් වැටුණයි කියමු. ඒක තවත් ඒකත් වෙට වැටෙනෝනේ. ලෝකෙ මත ඇරියා, අරණ්‍යයට ගියා, අරණ්‍ය අතහැරියා, කයට ගියා, කය අතහැරියා, වායෝ පොට්ටහබ ධාතුවට දැම්මා. වායෝ පොට්ටහබ ධාතුව දැම්මට පස්සේ එක්ක පිම්බීම ඇකිලිම එහෙම නැත්නම් ආනාපානෙ වැටෙයි. ඒ යෝගාවචර අභීත ප්‍රකාශයක් කරන්න පුළුවන් නම් කමඨාන් වාතාවේ මම ආස්වාස කරන වෙලාවේදී මම දන්නවා ආස්වාසේ මම ඉන්නේ ප්‍රස්වාසේ නෙවෙයි කියලා සද්දයක් නෙවෙයි හිතවිල්ලක් නෙවෙයි කියලා මම දන්නවයි කියලා කියනවා නම් ඒ යෝගාවචරය මේ ඒකත්වයට අනුග්‍රහ කරන වෙලාවක්. එහෙම ඉන්න බව කිව්වට ඇත්තට මේක බුද්ධ විඳිනවද කියන්න නා එයාට කියන්න සිද්ධ වෙනවා මම මේ ආශ්වාසය කරන වෙලාවේදී මට ඒ බව වැටහෙන්නේ උඩුතලයේ හෝ නාසිකාග්‍රේ. ඒක වැටහෙන්නේ සීතලක් වශයෙන් පිරිමැදියක් වශයෙන් දිගට කොටට කිව්වක් විස්තර කියන්නේනවා. ඒත් එක්ක මේක තහවුරු වෙනවා ප්‍රශ්වාසයට යනකොට අනිත් පැත්ත. උණුසුමට තිබුණා නම් සීසලට වැටහෙනවා. දිගකට බා වෙනස් වෙන්න පුළුවන්. හැපීමේ වෙනසක් තියෙනවා. එතකොට දන්නවා අපි දැන් ඒකත් වේ දිගේ සෑහෙන දුරට ඉස්සරහට ගිහිල්ලා මේකට ඒකග්ගතා කියලාත් කියනවා. මේ මේ ඒකාග්‍රතාව ගියාට පස්සේ සරුවචාන්සේ සඳහන් කරනවා සබ්බ කායපට සංවේදී අසසිතාමිති සික්කති. මේ ආස්වාසෙත් මුල ඉන්න වෙලාවේදී ආස්වාසය මේක මැද නෙවෙයි අග නෙවෙයි කියලා කැලි කඩන්න පුළුවන්. මැද ඉන්න වෙලාවේ මේක මුලත් නෙවෙයි අගත් නෙවෙයි කියලා දන්නවා. අග ඉන්න වෙලාවේදී මුලත් නෙවෙයි මැදත් නෙවෙයි කියලා දන්නවද කියලා බැලුවොත් අර ආස්වාසයත් තව කොටස් වලට කඩනවා. කඩනකොට අපේ සතිය අපේ අවධානය කවදාකවත් වෙච්ච නැති තරම් ඉතාමත්ම ප්‍රනීත වෙලා ඉතාමත්ම තියුණු වෙලා අර ආස්වාසේ පටන් ගන්න ඉස්සෙල්ලා සහ ආස්වාසේ පටන් ගන්න මේ গুপ্ত ප්‍රදේශේ වියලනයේ গুপ্ত තාපය වගේ මේ නැති තැනකින් හුස්ම පටන් ගන්න හැටි නැත්නම් ක්‍රියාවක් නැත්නම් ක්‍රියාවක් පටන් ගන්න හැටි වායෝ පොට්ටබ්බ ධාතුව ස්පර්ශ කරන පළවෙනිම චිත්තක්ෂණය බැලුවොත් අලුතෙන් ඉපදෙනවා වගේ බෝන ගේන් කියලා කියනවා මෙතෙන්ද ගිහිල්ලා ගියාට පස්සේ සතියවාදී ධර්මය පුදුම තියුණු භාවයටපත් වෙනවා. එතකොට මේ යෝගාවචරය මේ ඒකත්වයේ නෑ මෙතන ඉන්නේ නානත්වයේ මුලැමැදා ගල්ලන්න පටන් ගන්නවා. මේ නානත්වයේ කියලා මේ වෙන් කරන හුස්මේ ආරම්භය ගත්තත් ආරම්භයටත් මුලක් මැදක් අගක් තියෙනවා. මැදටත් මුලක් මැදක් අගක් තියෙනවා. අගටත් මුලක් මැදක් අගක් තියෙනවා. එතකොට මේ යෝගාවචරයන ඒවා පෘ탁 පෘ탁 කියලා. කොටස් කොටස් කරන්න පුළුවන්. අන්නේ කොටස් කොටස් වලට යන්න යන්න යන්න යන්න සතිය වැඩෙනවා. යන්න යන්න යන්න යන්න වෙන ලෝකෙකින් එන බාධා අඩු වෙනවා. යන්න යන්න යන්න යන්න ඒකාග්‍රතාවය වැඩෙනවා. ආන ඒක දිගේ යනකොට තේරෙන පටන් අර ගන්නවා මේක තන්නේ කරම හේතුඵල ධර්මයක් මිස ඒ හුස්ම පටන් ගන්න තැනදී මම කොහොමඩක්වත් කිට්ටු වෙන්න බෑ. හිටියොත් ආයාස කර හුස්මක් එනවා. මේක අනායාසයෙන් වෙන හුස්මයි. ඒකයි මාන්නයක් කොහොමඩක්වත් ඇති කරගන්න බෑ. කොහොමද කියනවා හුස්ම මනින්න බැරි තැන ඉඳලා මනින තැනට එනවයි කියලා කියන්නේ මාන්නයක් හට ගන්න හැටි දකින්න. ඉස්සෙල්ලා දිග මුලක් මැදක් අගක් නැති හුස්ම ප්‍රමාණයකින් ඔන්න හුස්ම පටන් ගත්තා. පටන් ගත්තට පස්සේ මනින්න පුළුවන්. පටන් ගන්න ඉස්සෙල්ලා මනින්න බෑ. ඊට පස්සේ මේකේ මට තණ්හාවක් ඇති වෙන දෙයක් නැහැ. ඒ නිසා මේ මේ গুপ্ত කොටස බලනකොට පේනවා මේ ඒකත්වයේ කියන එකේ පටන් ගන්නමක් තියෙනවා. මැදක් තියෙනවා අගක් තියෙනවා. මෙන්න මේ පටන් ගන්න තැන නොදැනයි අපි මෙතෙක්කල් බල්ලෝ උඩු බුරලන්නාසේ මං අරක දන්නවා මේක දන්නවා කිව්වේ. කවුරු හරි කොහොම හරි කවදා හරි හට ගන්න තැන දැක්කොත් මෙයා ප්‍රකාශ කරන්න බය හිතෙනවා අපි කොච්චර ලිම්මැඩියෝද කියලා තේරෙනවා. තාම ඉපදිලාවත් නැති දරුවෝ වගේ අපි මේ කටමැත දෙඩෙව්වට මේ යමක හට ගන්න හැටි දන්නවනම් සම්පූර්ණ ලෝක වෙනස් වෙන. ඒක හරියට නාම රූප පරිච්ඡේ ඥානේ ඉඳලා ඥානේ පච්චේ පරිග්ගහ ඥානෙට ගියා වගේ. පච්චේ කියලා කියන්නේ හටගන්මත් සහිත වස්තුව දකින්න. මුලත් සහිත වස්තුව දකින්න. ඔච්චරයි පටිච්චසමුපාදේ කියන්නේ. ලෝකේ දින ගැඹුරුම තැන තමයි. ඒක නිසා මහසීසයඩෝ පච්චේ පරිග්ගහ ඥානේ විස්තර කරනකොට ලොකු පරිච්ඡේදයක් ලියනවා. බුදුරජාණන්සේගේ දේශනාවේ තියෙන හර පද්ධතිය මෙතන තියෙන යමක් නැති තැනින් යමක් හටගන්නවා. ඒ හට ගන්න දේ ඒකත්වයේ දක්වන සංස්කාර දක්ව ලකුණු දක්වන ප්‍රධාන සාධකයක්. නිසා මේක නොදැකයි නොදකින්න හේතුව බලපො නැති නිසා නිසා අපි දැක්කේ හටගත්ත දෙයක්. ඉපදිච්ච බබා දැක්කට බබා බොක්කේ හැදෙන හැටි අපි දැකලා නෙවෙයි. බබා දැක්කා කියලා කියන්නේ. තමාට තාත්තයි කියලා කිව්වට අම්මයි දන්නේ ඇත්ත තාත්තා කවුද කියලා. කොතනද හට ගන්න තැන කියන එක සම්පූර්ණ අතිරණයක්. ඒ අතීර්ණේ තියුණාට පස්සේ මේ මගේ දරුවයි කියලා කියනවා ඇත්තටම අම්මගේ තාත්තගේ කාමසේවණිය ඇති වෙච්ච අතුරුඵලයක් මේක ඊට පස්සේ ඒ දෙමව්පියන් මේ දරුවට අයිතිවාසිකමක් තියනවාද සමස්ත වශයෙන් නම් තියෙනවා සම්මුති වශයෙන් නමුත් මේ දරුවගේ මුලැමැදාක දැනගෙන මේ කතා කරන්නේ ඒ නිසා ඒ හට ගන්නවා වගේ මේ ලෝකේ හැමදේම හට ගන්න තැන වහලා තියෙනවා කිඹිරිගේ පෙන්වන්නේ නැහැ කාටවත් වෙස්පන්දිනවා පෙන්වන්නේ නැහැ කාටවත්. ඒ ඔක්කොම නාටකමක් පෙන්වන්න ගියාම කලින් කරලා කරලා කරලා අරංගේට්‍රම් විතරයි පෙන්වන්නේ අපිට. දොරට වඩනවායින් පස්සේ තමයි පෙන්වන්නේ. නීට ඉස්සෙල් තමයි හොඳ කෑල්ල තියෙන්නේ. බුදුරජාණන්සේ රෙද්ද උසලා අන්න ඒකයි බැලුවේ. අන්නේ රෙද්ද උසලා බලන එකට තමයි යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. හට ගන්න දැන බලනවා. හට ගන්න දැන බලනකොට පේනවා ඔන්න ඒ කත්තේ හට ගන්න හැටි. හටගත්තට පස්සේ අපි උකට නමක් දීලා මම දැක්කා මගේ දරුවා මාදුටු බල කියලා නම දාගත්තට පස්සේ ඔක් කක්කා. ඊට පස්සේ කොච්චරද කියනවනම් ඒ දරුවා මැරෙනව බලන්න ආස නැහැ. ඒ තමන් ඇඳපු චිත්‍ර විනාශ වෙනව දකින්න කැමති නැහැ. තමන්ගේ නිර්මාණය කැඩෙනවා දකින්න කැමති. ඒක එයා දන්නේ මේ හේතුඵල ධර්මයක් යනවා කැඩෙනවා. උඹේ අයිතිවාසිකම් කියප එකක් කියනවා නැති එකක් කියනවා. නැති එකෙන් උඹට කරප්ෂනයක් නැහැ. නමුත් උඹ අයිතිවාසිකම් කියප එකෙන් උඹට ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා පේමතෝ ජායති සෝකෝ. ඒ නිසා මේ ඒකත්වයේ දිගේ යනකොට යාට තේරුම් ගන්න වෙනවා මේ ඒකත්වයේ වැඩ කරන්නේ මගේ මන අපිට නෙවෙයි න්‍යාය ධර්ම වගේකට. අන්නේ න්‍යාය ධර්ම වලට ඕනේ නම් ඒකත්වයේ කියලා කියන්න පුළුවන්. ඒක තමයි ওই ਸਰබලධාරි දෙවියන් වහන්සේ කරගත්තේ. මේ නානත්වයේ වැඩ කරන්නේ න්‍යායකට. මේ න්‍යාය පුද්ගලවාදී එකක්ද අපුද්ගල එකක්ද? බුදුරජාණන්සේ ඒක ලෝක ධර්ම වශයෙන්, ලෝක න්‍යාය වශයෙන්, ධර්ම න්‍යාය වශයෙන් පෙන්වනවා. අනිකුත් ආගම් එව්වා දෙවියන් වහන්සේ වශයෙන් පෙන්වනවා. බුදුරජාණන්සේ මේ සත්‍ය අපුද්ගලකරණය කරා. ඒගොල්ලෝ සත්‍ය පුද්ගලකරණය කරා. ඉතින් මේ නිසා විශාල වෙනසක් තියෙනවා බුද්ධ දේශනාවේ සහ අනිකුත් ශාස්ත්‍රුන් වහන්සේලා අතර. මෙන්න මේ දෙක අතර මේ ඒකත් නානත් දෙක අතර පුදුමාකාර අතරමැදි ස්ථානයක් හොයන්න බැරි තැනක අතරමැදි ස්ථානයක් හොයාගත්ත ওই සංකරාචාර්ය. එකල Hindu ආගමේ ওই ඒකත්වේ නානත්වය අතරමැද අද්වෛතය කියලා පුදුමාකාර මතයක් ඉදිරිපත් කරලා මුළු බුද්ධ ධර්මයේම අලුතෙන් අර්ථකථනයක් දුන්නා. අද්වෛත වේදාන්තය කියලා. ඊට පස්සේ ඉන්දියාවේ බුද්ධ ආගම නැති වුණා. ඒක නිසා කොහොමද මේ ඒකත්ව නානත්ව දෙක අතර මැද අද්වෛතයකට ගිහිල්ලා මිනිස්සු පැටලෙන්නේ ඒක යෝගාවචරයට කොහොමද গুপ্ত වෙන්නේ කොහොමද මේ යෝගාවචරයා එගොඩ වෙන්නේ කියලා මම මේ දෙන උදාහරණය මේ සංකරවාදයට දෙන පූර්ණ අර්ථකථනයක් නෙවෙයි මම මොකද මම ඉගෙන ඉච්චර දන්නේ නමුත් මේක හොඳ ඒක හොඳ කතා පහබතයක් කතා මාතෘකාවක් වෙනවා මොකද අද භාවනා කරන ලෝකේ යම් මට්ටමකට දියුණු වෙලා තියෙනවා දියුණුවාට පස්සේ යෝගාවචරයට පේනවා අපි මේ ඒකත්වයේ සඳහා ගත්ත ආනාපාන සතිය ගෙවුනට පස්සේ අපි සමස්තේ දිය වෙලා යනවා. අනන්ත වූ තැනකට යනවා. ඒ අනන්ත වූ තැන මුලක් මැදක් අගක් නැහැ. අරමුණක් නැහැ. හැබැයි හොඳටම අවදි අනිමිත්තයි අපණිහිතයි ශුන්‍යයි. ඊට පස්සේ ඕක මැද ආය ආනපනෙ මතුවෙනවා. ආය සද්ද වේදනා මතුවෙනවා. එතකොට ආය ඒකත්වයට යනවා. ආය නාන ආය නානත්වයට යනවා. ආයෙකත් වෙනවා. මෙන්න මේ දෙක අතර පෙළෙන යෝගාවචරය හැම වෙලාවෙම කණපින්දම් ගන්න දෙයක් තමයි මගේ භාවනාව වැඩෙන්නේ ඒක තැන තියෙන්නේ කියලා. වර එක නානත්වයට යනවා. ඒ කියන්නේ අරමුණු පේනවා. මෙතන මූල කර්මස්ථානෙම කියලා වර්ණ ගන්න ඕනේ මොන හරි අරමුණක් පේනවා. මේ මේ දේදියා මෑත් කරගත්ත හිතෙන් බලහිටම මේ ඔක්කොම ආයෙ බොඳ වෙලා ගිහිල්ලා සීමා රහිත වැට කොටු බැමි නැති සීමා වල් නැති අපේම අපේම අපේම ලෝකට යනවා. ඉතින් මේ දෙකෙන් දේවල් නම් කරන්න පුළුවන් ආස්වාද ප්‍රසආස පිම්බීම ඇකිලිම ශබ්ද වේදනා හිතවිලි කොංගොල කෑලි කෑලි තියෙන අවස්ථාවකුත් මොකක්වත්ම නැති ඔක්කොම හැඳි ගෑවිච්ච අවස්ථාවේ දෙක කියන මේ දෙකේ එහෙම තැරන් දෙන දෝලණය වෙන ඒ යෝග මනස දිහා බලනකොට ඒ අංශු වශයෙන් හෝ මොනවාරි දකින්නකොට හොඳයි කියලා හිතන જાතියක් ඉන්නවා ලෝකේ ඒගොල්ල මොනවත් නැතුව දකින්නකොට බය වුණා වගේ පෝර කියලා ඇල්ලැද්දා වගේ පුදුමාකාර බයටපත් වෙනවා. පරියන්කේ නැගිටින්නේ දුවගෙන. පිරිත් නූල් ගැට ගහගෙන, අප නූල් අයින් කරගෙන, පඳුරු අයින් කරන පිස්සු වට්ටගෙන. මොනවද උනේ තැනකට ගියා මම අසරණ වුණා රැහෙන් අයින් කෙරුවා වගේ පෙකිනි වලින් කපලා ගියා වගේ නැට්ටෙන් කඩලා දැම්මා වගේ කියලා බය වෙන වෙලාවක් ඉන්නවා. ඉතින් ඒක න ආයෙන් හුස්ම ගන්නවා අයියේ. මොකද අරමුණ නැතුව ඉන්න බයයි. තව කෙනෙක් ඉන්න හුස්ම කියන්නේ පීරි ගෑමක්, සුවාසයක් අනේ මේ හුස්ම නැතුව ආශර් ප්‍රසආසත් නැතුව සද්ද වේදන නැතුව මොනක්වත් නැත්තන ඉන්නකොට සද්දයක් ඇහුන පුදුම තරහ යනවා. වේදනාවක් ආවත් පුදුම තරහ යනවා. හිතවිල්ලක් ආවත් පුදුම විදිහට තරහ යනවා. අරමුණක් ආවත් පුදුම විදිහට තරහ යනවා. ඇහැට කුණක් වැටෙනවා වගේ. යා කියනවා බලන්න මෙච්චර ලස්සනට විවේක තැනකට ගියා. එක්කෙනෙක් කැස්සනේ, හුස්මක් ආවනේ, කුඩල්ලෙක් ආවනේ, මధుරෙක් විද්දනේ, හිතවිල්ලක් ආවනේ වේදනාවක් ආවනේ කියලා අර එන වේදනාවට වෛර කරනවා. මොකද එයා මොනවක් නැති තැනට ප්‍රියයි. ඉතින් මේ දෙකේ පෙළෙනවා සත්වයා. මේ දෙක අතරමැද තැනක් නැහැ. අතරමැදි තැනක් හොයන්න හදන එක තමයි අද්වෛතය හොයාගෙන තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ සඳහන් කරලා තියෙන්නේ උබෝ අන්තේ විදිත්වාන මජ්ජේ මන්තාන ලිප්පති. අන්ත දෙක දැනගෙන හැරපන් මැද ඇලෙන්නත් එපා. දෙක අතරමැද තියෙන ද්වෛතය අතහැරලා අද්වෛතය අල්ලන්න එපා. ඉතින් මේක භාෂාවට තේරෙන්නේ නැති දෙයක් නේ. සියල්ල තැරීම සඳහා මැද අල්ලනවා. අපි මැද සාමාන්‍යයෙන් භාවනා ලෝකේ කියන උපේක්ෂාව කියලා. අදුක්කම සුඛ වේදනා කියලා කියනවා. සංඥා කරගන්න බැරි තැනක් කියලා කියනවා. සංස්කරණය කරන්න නැති තැනක් කියලා කියනවා. නිසා වේදනා සංඥා සංස්කාර වල අමෝතු තැනකට යනවා. අන්න ඒ තැනට ගියාට පස්සේ එහි නොඇලී සිටින්නයි කියලා බුදුරජාණන්සේ සඳහන් කරනවා. ඉතින් ඒ දෙතන ඇලීමක් වගේ තමයි මගේ මනසට තේන්නේ අද්වෛතය කියලා කියන්නේ. දෙක මැද අල්ලනවා. ඒකල ඒකට දීලා තියෙන අර්ථකතනය පුදුමාකාරයි. දාර්ශනික වශයෙන් කෙලවරක් හොයන්න බෑ. ඒක ඇතුලේ මේ අද්වෛතය විස්තර කරනකොට ඒකේ තියෙන යථා ස්වභාවය වශයෙන් විස්තර කරනකොට ඒක සදාකාලී ඒකෝ ਸਰවව්‍යාපී හෘදේවාසී අජර අමර අසංකත බුදුම වචන දෙකේ විස්තර කරනවා. ඒකට හරියටම නිවන වගේ පේන. හැබැයි ජීවි කියලා කියනවා ඒක බ්‍රහ්ම කියලා කියනවා. එතකොට ඒකට ආත්මයක් පටවනවා. ඒකට ජීවියක් දෙනවා. ඉතින් මේ ඔක්කොම එකට දාලා දුන්නාට පස්සේ අද්දකම නැති කෙනෙකුට මේක පටබේර ගන්න අමාරුයි. අත් දකින්න කෙනාත් අරමුණක් සහ අරමුණක් නැති අවස්ථා දෙක අතර තාම විචිකිච්ඡාව වෙනන් ඉන්නේ සැකේ නම් ඉන්නේ කොයි දෙකද පට බේර ගන්න බැරි නම් එතකොට අද්වෛත වේදාන්තේ විග්‍රහ කරන තරම් හිතේ පිරිසුදුවක් එන්නේ ඉතින් මොකද්ද මෙන්න මෙවැනි උපතෝකෝ ටික විග්‍රහ කර ගන්න බැරි තත්ත්වෙදී භාවනා උපදේශය වෙන්නේ මොකද්ද මේ යෝගාවචරය කරන්න ඕන එහෙම නැත්නම් මොකද්ද බුදුරජාණන් වහන්සේගේ මෙතනදී තියෙන යොමුව ගොනුව බුදුරජාණන්සේ නානත්වයේ දැක්කත් නානත්තතෝ නානත්තං මාමඤ්ඤී කියලා කියනවා. මේ ඒකත්වයට සාපේක්ෂව තියෙන නානත්වය මඤ්ඤනා කරන්න එපා. ඒක මම කියලා හිතන්න එපා. එහෙම නැත්නම් එයින් පිටත මම මේක ඉන්නවා කියලා හිතන්න එපා. ඒක අබිරමණය කරන්න එපා. උදාහරණයක් වශයෙන් කියනවා හිත මොනවත් නැත්තන්ට ගියාට පස්සේ බය හිතන කෙනා ආස්වාසිය මත වෙනවා හොඳයි කියලා හිතෙනවා. මූල කර්මස්ථානේ මත වෙනවා හොඳයි කියලා හිතෙනවා. එතෙන් තමන්ගේ කය පිළිබඳව ආභෝග කරන්න පුළුවන් නම් හොඳයි කියලා හිතෙනවා. මෙන්න මේ විදිහට නැවත මේ නානත් ඒකත්වයට ගිය දෙයට නානත්වයේ මනාප වෙන්න එපා. හැබැයි ඔබ මනාපුණත් නොඋනත් ඒක ස්වභාවයෙන් සිද්ධ වෙන එක පටිච්ච සමුප්පාදේ. ඒක හේතුඵල ධර්මයේ මේකට අත දාන්න එපා. සංස්කරණ කරන්න එපා. චේතනා කරන්න එපා. අදිෂ්ඨාන කරන්න එපා. චේතතා උපය උපාදානා චේතසෝ අදිඨානාබිනිවේසා නුසයාතේ පජාන්තෝ විරමතින උපාදීයන්තෝ අදිෂ්ඨාන චේතනා ප්‍රාර්ථනා ප්‍රනිදි මේ මොනක්වත් කරන්න එපා. ඒ කරන හැම දෙයක්ම තෘෂ්ණාවේ ලේසයකට වැටෙනවා. පුංචි දෙයකට වැටෙනවා. මේ වෙලාවේ එහෙම නොකර ඉන්න නම් නානත්වයේ අබිරමණය කරන්න එපා. මොනවාක්වත් පේන්නේ නැත්නම් කියලා මොකද්ද ඊගාවට කරන්න ඕන කියන ප්‍රශ්නෙට ඉඩ තියන්න එපා. මේ නානත් ඒකත්වයට ගියා නම් ඔක්කොම අනන්තය දක්වා වීදිච්ච ඔය ඊගාට නානත්වයට යයි. ඒක හේතුඵල ධර්මෙන් වෙන්න ආරින්. පතන්නත් එපා. ඊට පස්සේ නානත්වයට ගියාට පස්සේ අනේ මට ඒකත්වයේ වේවා කියලා හිතන්නත් එපා. මේ දෙක අතර සම්පූර්ණ පටිච්චසමුපාදයක් තියෙනවා. උඹ නැත්තම් ඒක උඹට පෙනෙයි. මම නැත්තම් ඒක පෙනෙයි. මේකේ අත දාන්න ගියොත් ගෝරි ගොඩයි. යෝගාවචරය අහන තාකල් මං ඊගාට මොකද්ද ඕනි කරන්න ඕනි කියලා යෝගාවචරය ආත්මයක් තාණ්ඩයි හදාන්නේ. මම මේකේ කළ යුත්තක් තියෙනවා කියලා. මෙතන මමයට කරන්න දෙයක් නැහැ. මමයට කියන්නේ ඔබ වැත්ත කරලා බලා හිටපන් ඕනේ නම්. නැත්තම් හැඳි ගෑවිලා ඵලයක්. එහෙම නැත්තම් අපි කියනවා නම් දෙපාරුසයක් එකතු වෙලා නඩුවක් කියන වෙලාවේදී අපිට නීතිඥයත් අවශ්‍යයි, උසාවියත් අවශ්‍යයි, විනිශ්චයකාරයෙකුත් අවශ්‍යයි. එතෙන්දී විනිශ්චයකාට අපරිමිත බලයක් දෙන්න ඕනේ අපි. එයා කියන්නේ පිළිගන්න. අපි උසාවියෙන් පිට චෝදිත චෝදිත පක්ෂ දෙක එකතු වෙලා හිටියොත් නඩුවක් මොකටේ? නීතිඥයෝ මොකටේ? උසාවියක් මොකටේ? නඩුකාරයා මොකටේ? එතකොට මුළු පද්ධතියම ඉවරයි. අපි out of the court අපි සමගි වෙන්න හදනවා නම් නඩුකාරට බම්බු ගන්න කියන්න පුළුවන්. උසාවියට උඹලා ඕනේ නීති පත්‍රය හරියට මොකටද අපි ළඟ නඩු නැත්තම් අපිට මොකෝ? අපිට මොකට නීතිඥයෝ. ආන්නේ වගේ මේ ඒකත්වේ නානත්වයේ දෙක අතර සමගියකට අපි ඉඩ දුන්නොත් ගැටුමක් ඔතන නැහැ. පේන තියෙන්නේ කෙල්ලෝරාන්ත දෙකක් වාගේ. ඒකත්වේ නානත්වයේ විතින් ප්‍රතිස්ථාපන වෙනවා නානත්වයේ ඒකත්වයේ විතින් ප්‍රතිස්ථාපන වෙනවා. ওই දෙක අතරමැදට මේ අද්වෛතයක් දාගන්න ගියොත් අපි මේ ස්වභාව සංසිද්ධිය මගේ කරගන්න හදනවා. පටිච්චසමුපාදේ නතු කරගන්න හදනවා. පරිසම්පද කාටවත් නතු කරන්න බෑ. ඒක වැඩ කරන්නේ ඒකටම ආවේනික ක්‍රමයට. මට ඒක දිහා බලන්නේ තරම් ස්පාසුවක් නැහැ. මං හිතෙන් ගියා මේක ඉල්ලනවා. මෙතෙන් ගියා මේක ඉල්ලනවා. මේක දැන් හොඳට බලන්න මේ මමයා කියන එක නාගේ ප්‍රകൃති නානත්වයට බැඳිලා ඒකත්ව ප්‍රතික්ෂේප කරන එක නේද? ඒකත්වයට මෙලව නානත්ව ප්‍රතික්ෂේප ප්‍රතික්ෂේප කරනවාද? ඒකත්වේ නම් අනන්තයි අප්‍රමාණයි අරමුණක් නැහැ. ඔහේ ඉන්නවා ඉන්නවා දන්නේත් නැහැ නිකමක් වාගේ. හරි බාලුයි. හරි කම්මැලි. හරි නීරසයි. එතකොට අපි මොනවා හරි හොද්දක කෑලි හොයනවා වගේ අතකාලා බලනවා අහුවෙන කෑලි මොනවද තියෙනවද කියලා. ආනපාන හොයනවා. ඉඳගෙන ඉන්න තැන බලනවා. එහෙම නැත්නම් කමඨාන් සුද්ධ උනේ නැහැ. එක තැන කැරකෙනවා. මන් දැන් මොකද කරන්න ඕනේ කියලා අර මේකට පැවැත්මක් දෙන්න හදනවා. නැවැත්මකට මේ යන්ත්‍රේ තතනන වෙලාවේ අපි මේකට පැවැත්මක් දෙන්න හදනවා. ඒතර කියන්නේ උඹ කර්ම හිටපන් ධර්මතාවිට ඉඳ දීපන් සතිය තියෙනවනේ සතියෝක් කරයි. එහෙම කරන යනට අරමුණක් එනකොට තව සමහර තරණෝ අයියෝ බලන්නකෝ හොඳ නිින්දක් වගේ හිටිය අරමුණක් ඇවිල්ලා මාව කඩලා දැම්මා. මට සද්දයක් ආවා මං ගැස්සිලා ගියා. ඇඟ පුරා කූඹි දුවන්න වගේ ආවා. වේදනාව ආවා. ඒක නිසා මේ අරමුණු නැවත නොඑන්න මේ මුළු කාමරෙම එයා කන්ඩිෂන් කරන්න ඕනේ. මැස්සෝ නැති කරන්න ඕනේ. කැස්ස නැති කරන්න ඕනේ. වැස්ස නැති කරන්න ඕනේ. මැස්සෝ නැති කරන්න ඕනේ. මේවා තිබ්බොත් මට නිවන් දකින්න බෑ. කියලා අර බාහිරින් එන දේවල් ආත්මගතලු කරන්න හදනවා. නතර කරන්න පුළුවන් කියලා හිතනවා. එයා හිතනවා ඒක හිතුවොත් නතර නොවි ඉඳී. එහෙම ඉක්කුත් නැහැ. නතර වේවා කිව්වට නතර වෙන්නේත් නැහැ. මෙන්න මේ දෙක අතර සිද්ධ වෙන මේ ස්වයන් සිද්ධියට පටිච්චසමුපාදයට අන්‍යෝන්‍ය ප්‍රත්‍යයට සිද්ධ වෙන විදිහට සිද්ධ වෙලා දෙන්න නම් මම අවතරින් අයින් වෙන්න ඕනේ. මාන්‍ය උතරින් අයින් වෙන්න ඕනේ. තෘෂ්ණාව උතරින් අයින් වෙන්න ඕනේ. අන්න ඒක දැනගෙන හිටියට කමක් නැහැ. මෙතනදී නටන්නේ මෙතනදී මේ වලිගේ පාගගෙන නටන්නේ තණ්හාමාන දිට්ටි. ඊටාම දුර්ල අවස්ථාවයි. නඩුව ඇහෙන්න දිගටම මේ මේ තුන් දෙනා වරද පිළිගන්නකම්. මේ දෙන්න යටපත් කරන්න යන්නත් එපා. එතකොට මේ තුන් දෙනා මේක තුලා ඉහළ උසාවියට දාන. නඩුකාරයා පක්ෂගාහිත හින්දුවක් දුන්නා. එයා ඒසයි ඒගොල්ලන්ට කියනවා ආපහු මුකුත් නැත්තන් ආවා. ආපහු ඇති දෙයක් බවටපත් වේවා. <clears throat> ඒ නිසා මේ ඇති දෙය කියලා කියන්නේ මෙතන රූප වේදනා සංඥා සංකාර විඥාන. නැති දෙයි කියලා කියන්නේ මේ සමස්ත මේකට දිය වෙලා හැඳි ගෑවිලා කියලා. එතකොට මේ සමස්ත වශයෙන් හැඳි ගෑවිලා ගියත් එක එක අඟ උස්සන්න ගියත් මේ දෙකම උඹේ මන අපිට සිදු වෙන එකක් නෙවෙයි. ඒක න්‍යාය ධර්මයක්. ඒක දැක ගන්න පුළුවන් එකම සතා මිනිස්සයා ඒත් එයා සීල සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා උපරිමයට ගිහිලා තියෙන්න ඕනේ. මෙතනදී මේක දිහා බලන්න ඉන්න. ඥානතෝ භික්කවේ පස්සතෝ ආසවාණං khයං වදා. මහන්නි දකින්න කෙනාට දන්න කෙනාට ආශ්‍රයෙන් ක්ෂය කරන්න පුළුවන්. මම මේක කරන්න ඕනේ කියන කෙනාට මම කෙරුමක් කියන කෙනා එන්නේ එන්නේ වැඩෙන්නේ ආශ්‍රව තමයි. ඉතින් ඒක නිසා මෙතන නානත්වයෙන් යනකොට ඒකත්වයෙන් ගහලා ඒකත් වෙනකොට නානත්වයෙන් ගහලා දෙකේ එකටවත් අහුවෙන්නේ නැති එකට තමයි යෝනිසෝමනස්කාරය කියලා කියන්නේ. සාසත දිට්ඨියෙන් කවුරු හරි කතා කරනවා අපි උච්චේ දිට්ඨියෙන් ගහනවා. උච්චේ දිට්ඨියෙන් කතා කරන සාසද දිට්ඨියෙන් ගහනවා. ඇතයි කියනවනම් නැතිව වයින් ගහනවා. නැතයි කියනවනම් ඇති බවින් ගහනවා. බුද්ධ ජනක සඳහන් කළා තියෙනවා කච්චායන මේ ලෝකේ අන්ත දෙකයි එක්ක ඇත්තේ කියාගෙන ඉන්න જાතියක් ඉන්නවා නැත්තේ කියන જાතියක් ඉන්නවා ওই දෙකෙන් ලෝකෙ පිරීලා තියෙන්නේ වැහිලා තියෙන්නේ පිස්සු වැටලා තියෙන්නේ ඇත්තේ කියන්නත් එපා නැත්තේ කියන්නත් එපා ඉතින් ඒක නිසා අපිට මේ උගන්වන මේ අනාත්මය කියන කතාව පවා ආත්මය කියන එකට ගහන්න ගන්නවා මිස මේ අනාත්ම කතාවකට ගියොත් ඕනෑමට වැඩිය සීල ශික්ෂාව රකින්නේ කවුද? දන් දෙන්නේ කවුද? සමාධි ශික්ෂාවට යන්නේ කවුද? පටන් ගන්නකොටම ආත්මයක් නැහැ කියලා පටන් අරගත්තොත් ලහ ගන්නකොටම අටයි හිව්ව වගේ බැතමැන්ලා ඉවරයි. ඉතින් පටන් ගන්නකොට අනිවාර්යයෙන්ම ආත්මයක් තියෙනවා. මොකටද ආත්මය තියෙන්නේ? දන් දෙන්නේ ආත්මේ. ශීල ලකින්නේ ආත්මේ. සමාධි භාවනා කරන්නේ ආත්මේ. ඒක ගෙවෙන තැනටම ගියාට පස්සේ කියන්නේ ආත්මෙ දෙපයින් හිට ගන්න බැරි වෙනකොට ඒක අසරණ කරලා දානවා. අපපතිටිත කරලා දානවා. ඒක කරන්න බෑ අර ඉහලට ගොඩ වෙන්නේ හේතු වෙච්ච ඉනිමකට පයින් ගහන්න සදාචාරවාදියා බයයි. ඒකයි පල්ලෙහා චිත්‍රයක් ඇඳලා තියෙන්නේ. ඉනිමකට පයින් ගාපු චිත්‍රයක්. ඒක නිසන්වනේ තේමා ගීතේ. අපිට උදව් කරපු උන්ට ගහනවා. ඒ උණ්ඩ විතරක් නෑ ඉනිමකටත් ගහනවා. කැමැතිනේ වරෙල්ලා උඹලගේ මූණට වදින්න ඉඩ තියෙනවා. මොකද අපි ගහන්නේ මූණ බල්ලා නෙවෙයි. ළඟටම ඉන්නේ හොඳටම උදව් කරපෙන්නේ. උණ්ඩ වදිනවා. ඒතර ප්‍රේමතෝ ජායති සෝකෝ නැහැ. සෝකයක් නැහැ අපිට. මොකද ප්‍රේමයට අපි ප්‍රේම කළා නැහැ. ඉතින් මේක හරීම මේ ඊළට ගොඩ වෙන්නේ හේතු වෙච්ච නිමකට පයින් ගහන අසමජ්ජාතික ප්‍රතිපත්තියක් තියෙනවා. ඒ නිසා සදාචාරවාදියාට හරි අමාරුයි. මේ සීල සමාධි ප්‍රඥා <coughs> දාන සීල භාවනා පුරුදු <coughs> කරන්න හේතු වෙච්ච ආත්මේ නෑ කියන්නේ. එයා ඒකත් එහා පැත්තට ගෙනියන්න හදනවා. ඒක හරියට ඔටුවෙක් ඉදිකටු ඉලකින් එහා පැත්ත යන්න හදනවා. එහෙම නැත්නම් පෝල් පෝල් වෝල්ට් එක දාන වෙලාවේ රිටිපයින් වෙලාවේ ඉහළදීම රිට විසිකිරුවේ නැත්නම් උට කවදාකවත් දිනන්න හම්බ වෙන්නේ නැහැ. ඉහළට යන්න හේතු වෙච්ච රිට පොළොවට ගහලා ඒ ගැම්මෙන් තමයි ඔය හැපැත්තට පයින්නේ. ඒතකොට ඒ වෙලාවෙම රිට විසි කරන්න ඕනේ. අන්න ඒක විස්තර කරන්න අටුවාචාරින් වංශය මෙන්න මෙහෙම නිදර්ශනයක් දෙනවා. කීපතාවක් මතක් කරලා තියෙන ඒක එක දෘෂ්ටි කෝණවලින් බලන්න පුළුවන්. හරියට නිකන් මේ ගම්පහයි අවිස්සාවෙල්ලයි අතරමැද කැලණි ගඟ ගලනවා වගේ රාජ්‍ය දෙකක් මැද ගලන ගඟක් කතා කරන්න කියනවා. එතකොට මේ ගම්පහ කියන රටේ ජීවත් වෙන මිනිස්සෙක් රාජද්‍රෝහී බවට රජුරවන්න පණිඩක් කියලා මේ මිනිසා මරන්න රජුරෝ හමුදා මෙහෙවනවා. චරපුරුෂෝ, රාජපුරුෂෝ. මේ මිනිසා දැනගෙන යා දුවගෙන යනවා ගඟෙන් ගිතරලා යහපැත්තේ රාජ්‍යයට යන්න. යහපැත්තේ රාජ්‍යයේ ඉන්නේ සාධාරණ රජ කෙනෙක්. මේ රජුරවන්ට යහපැත්තේ රාජ්‍ය වැසියෙකුට මුහුත් කරන්න බෑ. ඒ නිසා මෙයා දැනගනවා ගඟෙන් එහා පැත්තට පැනනොත් මේ අධිකරණය මට බලපාන්නේ. මෙයා දැන් දුවනවා. දුවනකොට පිටිපස්සෙන් රාජපුරුෂය අස්සම් පිට එලවනවා. මෙයා දුවගෙන යනකොට ගඟ දකින්නවා. මෙයාට ගඟේ පීනන්නත් බෑ. කිඹුලොත් තියෙනවා. දියේ කඳත් සීතලයි. කෙන්ඩ පෙරලෙනවා. මේ මනුස්සයා මුසුප්පු වෙනවා. තව මොහොතක් හිටියොත් රාජපුරුෂය අල්ල ගන්නවා. එතකොට යාට පේනවා කැලණිකන්ගේ එහා පැත්තෙන් ආපු අත්තක් මේ උරට ඇවිල්ලා ඒකෙන් එලිලා තියෙන වැලක් තියෙනවා. ඒක ගඟ බැඳට බැහැලා තියෙනවා. මෙයාට දූවගෙන ආපු වේගෙට වැලට පයින්. බැලලා බැලලා අර කහියෙන් බදා ගන්න. බැඳා ගත්තාම අර පිම්මට වැල පැද්දිලා එහා පැත්තට යනවා. ඉතින් කොච්චර හයියෙන් බලාගෙන හිටියත් එයාට එහා රාජ්‍යයට යන්න ඕන වැල පැදිලා ඉහළ කෙළවරේදීම එහාට යන්න උදව් වෙච්ච වැල අතෑරියොත් එහා ගඟේ එහා යුරට වැටෙන්න ඉඩ තියෙනවා තාමත් ගඟේ. දනිපනි ගහලා ගොඩ වෙන්න පුළුවන්. එතකොට ගඟ මැදට නෙවෙයි වැටෙන්නේ. මේ නිසා එහා යුරදී එක මොහොතක් වෙලා අතාරී හිටියේ නැත්නම් ආපහු එනවා මේ පැත්තට පැද්දිලා. ඒ මනුස්සයා එක්ක අල්ලගන්නේ අල්ල ගලව ගන්න බැරි විදිහ ගැටයක් දාගන්නම් හෝ එතන එතනදී ප්‍රමාද වුණොත් ආපහු මෙහා පැත්තට එනකොට රාජපුරුෂයන් දිහාට සීග්‍රයෙන් එනවා මේ පැත්තට. ඊගාසරේ ආයේ යයි. මෙතන ඉබේනොත් නමුත් අච්චර දුර යන්නේ නැහැ. වැටෙන්නේ තව ගංගමැද. ඒ නිසා පළවෙනි වතාවේදීම ආපු ගමම්ම ඒ ආපු ස්විං එකෙන් ඒ ආපු ගැම්මෙන් මෙහා කෙලවරේ අතාත හරින්න. ඒ මනුස්සයා තුල තිබිය යුතු ඒ සුප්‍රීම ඥානෙ මේ රිලෙවෙක් ගාව තියෙනවා. රිලෙව ගහින් ගහට පයින්නකොට පොඩ්ඩක් බලන්න. ඌේ පණින්න ඉස්සෙල්ලා හිතලා නෙමෙයි පණින්නේ. පැන්න පැනපු ගමන් අනික් ගහට පණින්නේ අරකට ගැම්ම දුන්නා ගියා. ඉස්සර මෙතන භාවනා ශාලාව තිබ්බා. ওই භාවනා ශාලාව හැපැත්තෙන් පඩිපෙලක් තිබ්බා ගල් පඩිපෙලක්. එහා පැත්තේ උදේ තියෙන මේ පොඩි එච්චර වැහිච්ච නැති වල්දෙල් ගහක්. වල්දෙල් ගහේ ඉන්න රිලවට පණින්න බැරි පුළුවන් තරමේ තමයි වහලේ තිබ්බේ. ඉතර බෝධිගොතල හඳුරෝ මැදින් යනකොට ටක් ගාලා තට්ටෙට පැනන තට්ටෙන් පැනන වහලෙට. බෝධිග්‍රහඳු බලනකොට මොනවා වුණාද හොයන්න බෑ. තට්ටේ නිකන් ටක් ගාව විතරයි හරි 10 points වලින් වොලිබෝල් එකට වදින්නේ. ටක් ගාව ඉච්චර. ඒකෝටයි දැනගත්තේ අර බෝධිගුණාට බොහොම slowly mindfully silently යනවා බිම් බලාගෙන. ඊළඟව ටක් ගාලා ගියා. කොහෙන් ගියාද කියලා හිතා ගන්නත් බෑ. බෝධිගුණාමරන්න ගිය ආත්මේ රිලෙවෙක්වත් වෙන්නේ නැති බෝධිගුණාමර කව උනේ මේකයි. ඊළඟ පැන්න තට්ටේ තට්ටෙන් පැන්න වහලෙට. මේක මිනිස්සුන්ට කරන්න බෑ. මනුස්සයා කලින් කැල්කියුලේට් කරනවා. බලය හොයනවා. දිශාව හොයනවා. එතකොට බෝධිගොත සාමරු ගිහිල්ලා ඉවරයි. ඉතින් දැන් පන්න ප්‍රාසේ පණින්නේ කොහෙද? අට වැඩි වැඩි වැඩි තැනකටනේ හරියටම මැදම තැනට එනකොට කෙටිම තැනට පණින්න තරම් බැරි අමනකමක් මනුස්සයා ගාව තියෙනවා. සැලසුම්. කිසිම දවසක සැලසුමක් කරා පටිච්චසමුපාදයට යන්න බෑ. පටිච්චසමුපාදයට යනවා නම් කම්මෝ ගෝචිකාගෝ රාජා හෝ මා හෝ ගංගා හෝ. ගිම්බ වැන්න වතුරට පරණ විලකට ප්ලොප් එච්චරයි. මෙන්න මේක අද්වෛතයට අහු වෙන්නෙත් නැහැ, අන්ත දෙකට අහු වෙන්නෙත් නැහැ. මේක මිනිස්යාට උප්පත්තියම හම්බෙන ශක්තියක්. ඒ ශක්තිය අවුරුදු 6 වෙනකන් ඒ හැම දරුවෙක්ම කරනවා. කිසිම සැලසුමක් නැහැ. ඒ දරුවා දන්නවා ඒ සැලසුමක් නැතිකම නිසා සියලු දෙනා දරුවට ආදරය කරනවා. අපේ හිතට සැලසුමක් ආපු ගමන් අපි ජඩ වෙනවා. අපිට මනුස්සයාගේ මානවගේ ප්‍රේමේ දිනා ගන්න බැරි වෙනවා. ගස්කොළන් වල ප්‍රේමේ දිනා ගන්න බැරි වෙනවා. සෝභා ධර්මයේ ප්‍රේමේ දිනා ගන්න බෑ අපේ පෞද්ගලික ඥාන නිසා. එදා ඉඳලා මනුස්සයා ෂටයි, මායාවී, චපලයි, වංචනිකයි. මනුස්සයා අනිත් අයගේ එන දෙයකට සූදානම් ශරීර කියන එක තියෙනවනම් ඒකට අපි කියනවා සුද්ධ විපස්සනාව කියලා. ඒක නෑ. මනුස්සයා සැලසුම් කරනවා. සැලසුම් කරනකොට ඒකත්ව නානත්වය කියන අන්ත දෙකට අහු වෙනවා. අහු වෙච්ච ඒ කාර්ය එහා පැත්තට යන වැල යන වැල හයියෙන් බදාගත්තා වගේ. ඉතින් ඥානන්ද ස්වාමීන් අහනවා දැලිපියක් ගන්නකොට දැලිපිය අමෝරා ගත්තොත් ගාන්න පුළුවන් ද ගලේ. ගාන්න පුළුවන් ද හැමේ. ඒක අල්ලන්න ඕන සුකනම්ය තාලෙට එහාට ඇද්දා අනිත් පැත්තට මෙහාට ඇද්දා අනිත් පැත්තට එහාට ඇද්දා. එතකොට අර අල්ලන්නත් ඕනේ ලෙසන් නැති වෙන විදිහට. හැබැයි සුකනම්ය වෙන්න එපායි. එහාට මෙහාට නමන්න පුළුවන් විදියට ඒකම කඩුවක් දෝතින් බදාගෙන අමෝරාගෙන කඩු ෆයිට් කරන්න පුළුවන්. කඩුව කියන්නේ අතක් බර එකක්. නොගිලියෙන් අල්ලන්න ඕන. හැබැයි කරකවන්න පුළුවන් වෙන්නේ සරම්බඩි ගහනවා වගේ. කඩුව පලියක් වෙන විදියට කරකවන්න පුළුවන් වෙන්න ඕන. කවුරු හරි ගහනකොට කඩුව පාවිච්චි කරන්නේ තලයක් වෙන විදියට. කැරකෙන කැරකිල්ල හැටියට ඒක හරහා ගලකටවත් එන්න බෑ. කඩුවකට තබා එක්ක අපි නානත්වයට යනවා එක්ක එකත් එක. ওই දෙකෙන් එකටවත් යන්නේ නැති විදිහට ඉන්නවයි කිව්වා නම් ඒක බුදු සෙල්ලක්කාරකම. මෙතන තමයි යෝගාවචරය ඉන්නේ. පෘථජ්ජනිය එක්ක නානත්වය අල්ලා එක්ක එකත් ඇල්ලලා. එතකොට රහතන් වහන්සේ ඒක අත්විඳලා අත් දැකලා පේනවා ඔය গুপ্ত තාපේ. ඔය අතරමැද තියෙන গুপ্ত තාපේ තන්නේ කර පටිච්ච සමුපාදයක් තියෙනවා. ඥානෙ තියෙන කිසි කෙනෙකුට පටිච්ච සමුපාදේ තේරුම් ගන්න බෑ. පරිසම්බද ඥානය කියලා තමයි කියන්නේ. වෙන දෙයකට වෙන්න දෙන්න කියලා ඒකට කියන්නේ. වෙන දෙයකට වෙන්න දෙන්න බෑ පෞරුෂත්වයක් නැත්තම්. වෙන දෙයකට වෙන්න දෙන්න බෑ බය තියෙනවනම්. වෙන දෙයකට වෙන්න දෙන්න බෑ කෙලස් තියෙනවනම්. ඉතින් හැම වෙලාවෙම සැලසුම් කරනවා. එක්ක ਸਰබලධාරි දෙයියෝ ආදිනවා. එහෙම නැත්නම් කතරගම දෙයියෝ ආදිනවා. එහෙම නැත්නම් පඳුරු අයින් කරනවා. ඇපනූල් දානවා. මේකට කල් දෙන්න පුළුවන්. දැනගත්තට පස්සේ ඒ බුදු ජනස වැඩ ඉන කාලේ ඔය කේමක කියලා ස්වාංශ නමක් වැඩ හිටියා අන්තිම වයසයි. ගිහිල්ලා දවසක් සරුවචනහන්සේ ළඟ ගිහිල්ලා කියනවා අවසරයි ස්වාමීන් වහන්සේ වඩ පුළුවන් තරම් කල් භාවනා කරනවා රූපේ පුරාවට බැලුවා මං ආත්මය දැක්කේ නැහැ. වේදනාව හොඳටම බැලුවා මං ආත්මය දැක්කේ නැහැ. සංඥා පුරා පිරිසිඳ බැලුවා ආත්මය දැක්කේ නැහැ. මම සංස්කාර කිසිත් නොකර බැලුවා ආත්මයක් නැහැ. විඥානේ තාත්මයක් නැහැ. කියලා වැඳලා යනවා. ගියාට පස්සේ ආගෙන ඉන්න 69ක් විතර කට්ටිය දැන් මේ 69 ටිකක් අප්සෙට්. ඒගොල්ලෝ එකතුලා කතා කරනකොට ඒගොල්ලෝ එතන දාසක කියලා හඳුන්ගෙන ගිහලා කියනවා මේ එක එකක ආත්මය නෑ කිව්වොත් එයා රහත්ද කියලා. කීම කාඳුරු කියනවා එහෙම නෑ එක එකේ නැති බව කිව්වට තාම රහත් නෑ කියලා. එතකොට මේ මේ දාසක හඳුරු හරාර 69 උඹ රහත්ද කියලා මේ අහන්නේ. යහමර කියනවා එක එක ආත්මය තුනට රහත් නැහැ කියලා. ඊට පස්සේ අහනවා එක එක ආත්මේ නැත්තම් රහත් වෙන්නේ නැත්තම් මොකද්ද தත්ත්වය කියලා. නෑ ඒක ඉතින් ඒක දැනගත්තට පස්සේ ගොඩාක් කල් ආජීවය සකස් කරගන්න ඕන ඊට ගැළපෙන විදියට. ඒක රහත් මාර්ගයට වැටෙන්න ඉඩ තියෙනවා. ඊට පස්සේ ආයෙසරයක් අහනකොට ගේමක හම්දුව හැරමිටි අරගෙන අර 69 ඉන්න තැනට එනවා. ආට පස්සේ එහාටම ඇත්තට මුනන්දුවෙන් අහන්නේ දැන් ඔබ වහන්සේ අනිවාර්යෙන් ප්‍රකාශ කරා රූපේ ආත්ම නැහැ කියලා වේදනාවක් නැහැ කියලා සංඥාවක් නැහැ කියලා සංස්කාර නැහැ කියලා විඥානය නැහැ කියලා. ඒකල ඔබ වහන්සේ කියනවා රහත් වෙලත් නැහැ කියලා. ඔව්. ඉතින් අපි මොකද පිළිගන්නේ? ඒ අනත්ත්වයේ තුලත් ආත්මේ නැහැ ඒකත්වයේ තුලත් ආත්මේ නැහැ. ඉන්දර රහත් වෙලත් නැහැ. ඊට පස්සේ කියනවා මම ඔබට උපමා දෙකක් දෙන්නම්. උඹ ඕන තැනක හිතාගන්න ඉල්ල කියලා මලක් අරගෙන අහනවා. මේ මලේ සුවන් තියෙන පෙති වලද බට්ටගේද රේණු වලද මේ පැණි වලද මණිපත්‍ර වලද නෑ ඒක දුච්චාම සුවඳක් තියෙනවා නමුත් සුවඳ අහවල් එකේ කියලා නෑ ඔය මිරිස් කඩලා ගැන උගන්නනකොට අපිට කියනවා මිරිසේ තියෙන සැර තියෙන්නේ මැද තියෙන හනස්සේද පොත්තේ ඇතුල් පැත්තේ තියෙන සෙවලේද මාංශේද ඇටවලද කියලා බැලුවොත් ඒ මිරිසේ සැර තියෙන්නේ කොතනද කියලා නෑ මිරිසේ කනකොට සැරයි ඒ වගේ එකක් තමයි මලක සුවඳ එකකවත් නැහැ. නමුත් සමස්ත එකතු වෙන සුවඳක් එනවා. ඊට පස්සේ කියනවා කුලවන්තේ රදවෙකුට දෙනවා සිවුරක් හොදන්න, රෙද්දක් හොදන්න. ඉදුවට පස්සේ අර මනුස්සයා ගොම දාලා අරක තම්බලා කිරුවට පස්සේ කුණු යනවා ගොම ගඳ හිටිනවා. ඉතින් අර කුලවන්තය ඇවිල්ලා කියනවා ඔක දීපන් යකෝ ඉක්මනට කියලා. ඒකට කියනවා අවසරයි. මේක ගෙනිච්චට කුණු නැති වුණාට ගොම ගඳ තියෙනවා. ඔබ ඔබතුමන් ළඟාව තියෙන මේ හඳුන් කරඬු තියෙනවනේ. හඳුන් කරඬුක මේක ටික දවසක් තියන්න තියෙනකොට ඕක ගොම ගඳක් යනවායි කිය. ඉතින් කේමක හාමුදුර අහනවා මේ ගොම ගඳ අයින් වෙලා හඳුන් සුවඳ එන්න කවදද කොතනදීද එන්නේ කියලා අහනවා. කරඬුවක් ඇතුලේ ගොම ගඳ තියෙන සිවුරක් දාලා තියෙනකොට ගොම ගඳ අයින් වෙලා නැවත ඒක හඳුන් සුවඳ එන්න කොතනදී කවදද ඒක සිද්ධ වෙන්නේ කියලා අහනවා. එහෙම කියන්න බෑ කාලයක් යනවා. අන්න වගේ රූප වේදනා සංඥා සංකාර විඥානවල ආත්මේ නැහැ කියලා දැනුම ඇති කරගෙන ඒ තුල ජීවත් වෙනකොට තමයි අපිට පේන්නේ ඒත් මමයා ඉන්නවා. හැබැයි මමයාට ගොනු වෙන තැනකට නෙවෙයි අපි උදව් කරන්නේ මමයා විශ්රී යන තැනට. ඒකට කියනවා ජීවන රටාව කියලා. ඒකට කියනවා සම්මා ආජීවය කියලා. එimhe ගොඩාක් ඉන්නකොට තමයි සාක්ෂාත් වෙන්නේ ආර්යහත්ත්වේ. ඒක අතරමැද කාට කියනවා සීක කියලා. එයා බැලුවොත් රූපෙත් නෑ ආත්මේ. සංඥාවෙත් නෑ. වේදනාවෙත් නෑ. සංස්කාරලත් විඤ්ඤාණ. හැබැයි ආ දන්නවා තාම මම වෙමි කියන එක තියෙනවා. මේක එන හැටි බලන්න මේක එන්නේ රූපයක් දකින්නකොටද වේදනාවක් වෙනකොටද සංඥාවක් වෙනකොටද සංස්කාරද විඤ්ඤාණද කියලා ඒක දක්න සුළු එයා ඉන්නේ. මම එයා නැතුව නෙවෙයි මේක කොහෙන්ද ඔළුව දාන්නේ කියලා. හොට දාන්නේ කියලා. ඒක සිප වෙනඳ ගන්න නෙවෙයි. අගේ කරන්න නෙවෙයි. එහෙම නැත්නම් ඒක සාධාරණේ කරන්න නෙවෙයි. මු කොහෙන්ද හොට දාන්නේ කියලා මලේ කොතනින්ද සුව දෙන්නේ කියලා. ගොමගඳ තිබ්බ කරඬුවේ ගොමගඳ තිබුණ සිවුරේ ඇඳුමේ ගොමගඳ යන්නේ කොතනින්ද? ඒක ගොඩාක් හඳු කරඬුවක් ඇසුරු කරන්න ඕනේ. ඉතින් අන්න ඒකට කියනවා සීක කියලා. ඉතින් ඒක නිසා නානත්වයේ කියන එකට කියනවා වේදනා සංඥා සංඛාර වශයෙන් අපි නානත්වයට පත්‍රලා තියෙනවා. රූපේ ඉක්මවලා ගියත් අපි වේදනා සංඥා සංස්කාර වලින් නානත්වයටපත් වෙලා තියෙන අපි එක එක රුචි මේකට කියනවා භින්න රුචිකත්වය කියලා. අන්නේ භින්න රුචිකත්වය දිහා බලන මයිත් එක්ක ඉන්න කෙනා වෙන දෙයක් රුචි කරනවා. මම රුචි කරන දෙයට අරුචි වෙනවා. ඒකට මම හතුරෙක් කියනවා. වෙන දෙයක් කරන කෙනෙක් රුචි කරන. ඒක මාගේ කරපේකම. ඒකට මම මිතුරෙක් කියනවා. මොනතරම් අමන වැඩක්ද මේ? අන්නේ විදිහට මිනිස්සු පංගපේරු කරන හැටි දැකගෙන දැනගෙන ඒ අනුව ජීවත් වෙන කරන සීක කියලා කියනවා. මම කන කෑමන මම දකින්නේ අපේ සමාජයේ ජීවත් වෙනකොට මගේ කෑම අනුව මගේ ඇඳුම් පැනඳුම් අනුව මගේ ගෙවල් දොරවල් අනුව මගේ රුචි අරුචිකම් අනුව ඒක දකින්න ඇති වෙන හැම සමාජශීලී ඝට්ටනයකදීම හොඳට බලනවා දැන් මගේ ක්‍රියාව හරහා මම කවුද කියලා පේනවා. අන්න ඒක දක්නාසුලෝ ගත කරන යට කියනවා සේක පුද්ගලයයි කියලා. හික්මෙන්නයි කියලා. ඒතකොට තාම මමයා ඉන්නවා. හැබැයි ආත් රූපේ නෑ වේදනාවේ නෑ සංඥාවේ නෑ සංස්කාර නෑ විඤ්ඤා ඒක පට්ට ගහලා පෙන්ලා දෙන්න පුළුවන්. නමුත් ආත්මේ ඉන්නවා. මෙහෙම ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා කවදද ඒ හඳුන් කරඬුවේ සුවඳ අර රෙද්දට වදින්නේ ආන්නේ වගේ තමයි ශාසනයක් තියෙන කාලේ සත්පුරුෂයසුර හරහා සද්ධර්ම ශ්‍රවණේ හරහා යෝන්සුමංස්කාරය හරහා කාලයක් යනකොට තමයි මේ ඇතයි කියපු දේ නැතයි කියන තැනට යන අතරේ ලෙඩ්ඩු ලෙඩ වෙලා මැරලා යනවා මොළේ නරක වෙච්ච කට්ටිය පිස්සු ඇදලා එනවා. එහෙම මේ තොইলে නටන්න බෑ නරබිල්ලක් නොදී. වෙන උරතල් ක්‍රමයක් නැහැ. ඒ නිසා කම්මෝගෝ චිකාගෝ. රාජා හෝ මා හෝ ගංගා හෝ. පැනපන් ලොකු සංශ කියන්නේ ඔන්න ඔය වෙන්න ගිනි අඟුරක් වෙච්චාවයි කියලා වැඩ කරපන් කියනවා. ඕකේ වෙන උරතලයක් නැහැ. ඒ නිසා අපි ළඟ තියෙන අසහනේ හොඳට මතක තියාගන්න ධම්මොද්දච්චයක් තියෙන්නේ. ඒකට උත්තරේ තමයි ඒකත්වයට යන්නත් එපා නානත්වයට යන්නත් එපා මේ දෙක දන්නේ නැති කෙනෙක් ඇත්තෙත් නැහැ පදාර්ථ ගැටීම නම් අඩුපාඩුකම් වෙන්න ඇති දේශනාවේ සා දැනුමේ නමුත් මේ දෙක එනකොට එකක්වත් තෝරන්න නැතුව මේ දෙකේදී පක්ෂයක් නොගෙන සිටීමේ කලාව අපන්නක ප්‍රතිපදාව අවිරුද්ධ ප්‍රතිපදාව සාමීච ප්‍රතිපන්න අරණ ප්‍රතිපදාව කරන්න ගියොත් අපිට කරන්න දෙයක් තියෙනවා අපි කරමින් ඉන්නේ ඒක පිළිබඳ සැකකරන එක තමයි අමනකම කියන්නේ ඒක පිළිබඳ සද්ධාව නැතිකම තමයි අපිට තියෙන ප්‍රධානම පාඩුව ඒ කියන්නේ සද්ධාව තියෙනවා අපිට පෙරදක්මක් එනවා. ඒකට කියනවා අදිමුක්ඛ අදිමුක්ඛ චෛතසිකය කියලා. එමන්ස නිවන් දැකලා නැහැ. හැබැයි නිවන් දැක්කා වගේ තමයි ඉන්නේ. යාට තියෙනවා ඔප්පු කරලා පෙන්වන්න දෙයක්. හැබැයි ඔප්පු කරන්න තියෙන්නේ නැස්චාර්ත්‍යක්, නැස්චාර්ත්‍ය බව ඔප්පු කරන එක. ඉතින් ලෝකෙ මේකට උච්ඡේදවාදය කියනවා. මේක නාස්තිකවාදය කියලා කියනවා. එහෙම නැත්නම් මේ රසවින්දනයක් නැතිකම කියලා ඕන දෙයක් කියපු දෙයක්. නමුත් අපිට ඔප්පු කරලා පෙන්වන්න දෙයක් තියෙනවා. රූප වේදනා සංඥා සංකාර විඥාන වල නැති සමස්තේ වමනක් ඇති මොකද්දෝ গুপ্ত දෙයක් මේකේ තියෙනවා. අන්න ඒක දැක ගැනීම සඳහා නානත්වයේ ඒකත්වයේ වටහා ගැනීමට මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනාව මෙතන නතර කරනවා. සියලු දිනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි පැයකට පොඩ්ඩක් වැඩි වගේ කාලයක් අරගෙන තියෙනවා ධර්ම දේශනාව සඳහා. ඊයේ මගේ මේ කටයුතු නිසා අපිට කමටහන් සුද්ධ කරන්න වෙලාවක් හම්බුනෙත් නැහැ. ඒ නිසා අපි මෙතෙන් පටන් කාලය ගන්නවා. ධර්ම දේශනාව මතින් හෝ වෙන තම තමන්ගේ භාවනා පිළිබඳව සුද්ධ පවිත්‍ර කර ගන්න දේවල් තියෙනවනම් ධර්ම සාකච්ඡාවක ස්වරූපින් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. එහෙම නැත්නම් අපි ඊතාවතා ಜಾති ගාථා සජ්ජායනා කිරීමේ අපේ දේශනා ශ්‍රවණ සතිවාරය સમાપ્ત කරන්න බලාපොරොත්තු මේ වගේ යනකොට මොනවක්වත් නැති වෙනකොට වෙනත මොනවාට තියෙනකොට ඒ දෙක අතරමැදි ඉඳදී හිත කැළඹෙනවා. සැකයක් පහළ වෙනවා. චකිතයක් පහළ උද්දච්චයක්. ඒක ධර්මමේ උද්දච්චයක්. මේ කාම ආසාවල් ඉෂ්ට කර ගන්න හදන එකක් නෙවෙයි. ඒකට කියනවා ධම්මුද්දච්ච විග්ගහිත මානස කියලා. ඒ උද්දච්චයට ඉඩ තියන්න එපා. මේ දෙක අතර මෙහෙම වැනෙනවා. ඕක දිහා බලන්න හිටපන්. මම මට කරන්න දෙයක් නැහැ. මම මෙයා හිටියොත් ඔගේ එකක් අල්ලනවා. ඔබ මොකකටවත් අත දෙන්න එපා. කරන්නත් එපා. ඔය ඔය ඌණගේ වලිග ගැහෙනකොට මම මොනව කරන්නේ? පණ දෙන්නද? මොකද වෙන්නේ අන්තිමට? ඒක දිහා බලා ඉන්න බෑ අපිට. අර ඌණට වැඩිය දඟලනවානේ වලිගය. එසි අපි ඌණ වලිගය අරන ඕඩි කොලම් ගන්න හදනවා. එහෙම නැත්නම් පත්තු බඳින්න හදනවා. ඒක පොඩි ට්‍රික් එකක් උතන තියෙන්නේ. කැඩිච්ච ඌණගේ වලිගය දිහා බලා ඉන්නකොට මැරෙන්නේ. ආපු සතා බක් බක් කාලා අර ගිල ගන්නකොට උහුණ ගිහිල්ලා. කැඩෙන්න හැදිලා තියෙනවා. ඉතින් ඒක දිහා බලන්න යන්න එපා. ඒ වගේ මේ මරණ මිනිහ දිහා බැලුවොත් ඔච්චර උන් මරනවා. ඉතින් මරන්නේ නැහැ. ගායමෙදි ගන්නයි. අන්න ඒ වගේ නැති වෙන අරමුණ දිහා බලපන්. ඇති වෙන අරමුණ දිහා බලපන්. තටමන්න එපා. අමුඩ ගන්න යන්න එපා. කවුරු වතුටයක් කිල්ලෝ දීපා. ඒක වෙනම කතාවක්. මොකද උකට හිතරක් කරගත්තොත් මේ කියන්නේ ඌණංග වල කියනවත් මිනිස්සේ ගණන් දෙයි. ධර්මයේම ඇති භාවයට සාපේක්ෂව නැති භාවයේ කරදර වෙනවා නැති භාවයේ සාපේක්ෂව ඇති භාව කරදර. ඉතින් ඕකේ තමයි අපිට තියෙන ප්‍රශ්න. මේ දෙකම එකතු වෙන්න ඕනේ. මේ දෙක එකතු වෙන තැනවත් අල්ලන්න එපා කියන්නේ. අද්වෛතයවත් අල්ලන්න එපා. ඒ නිසා යහඩ මෑට යනකොට නටනවා. මේක දිහා නටනවා කියලා බලාගෙන ඉන්න බැරි ගතිය තේරුම් ගන්න අසහනී. ඊගාට මම මොකද්ද කරන්න ඕනේ කියලා කියන්නෙම අසහනයක්. ඒ අසහනයට ධම්මොද්දච්චය කියලා කියනවා. ඒක අනිවාර්ය දෙයක්. එක්කිනව හතරවෙනි ක්‍රමයේ සමත පුබ්බංගම විපස්සනා විපස්සනා පුංගම් බව සමතේ යුගනද්ද සහ ධම්මුද්දච්ච විග්ගහිත මානසිකය. ඉතින් ඒක ඉස්ලාම ඔය 25 කොටියේදී කේමනන්ද සාන්ති පාවුක්සයිරගෙන් ප්‍රශ්නයක් ඇහුවා. පාවුක්සයිරගා ගෙට ඇතුළට යන්න බෑ. ගියාම කකුල් ලෝනවා. කකුල් ලෝනම ඉසිකක්මක් එනවා. මේ ගහ යට හොඳයි. ඉතින් විනිසන් හිටපු සංඝයා 10 18 නම ඉතින් සයිඩොත් එක්ක සාකච්ඡායි. මම කවදාවත් අහලා තිබුණේ නැහැ මේ වචනේ. මොකද මේ භවයේදී මෙනෙහි කරන එක විතර දැනගන්න ඕනේ. මේක ධම්මුද්දච්චයක් ඇවිල්ලා තියෙන මම මේකට පොහොර දාන්නේ නැහැ. මම මේක දැනගන්නවා. හිතේ අසහනයක් ඇවිල්ලා තියෙනවා. ඒක විඥානයේ විසින් කරන ට්‍රික් එකක්. හුණ වලිගේ කඩ දැම්මා වගේ. මොකදියා බලහන් හිටපන් මොකද වෙන්නේ කියලා. Tamange දරුවා Tamange අතේ මැරෙනකොට බලහන් ඉන්න දෙමව්පියෝ වහන. මැරෙන මොන කරන්නේ? දැන් කතෝලික මිනිස්සේ කියලා මම මැරලා මිනි පෙට්ටිය අරගෙන යනවලු. මිනි පෙට්ටිය අඩු තුන ලුදිග. ඉතින් අත් දෙකේ මිනි අරගෙන අඬවලු මචං හොඳට බීලාලු හැබැයි. මචං ආපු ලෙඩේ හැටියට මැරලා බෙරලා නැති කිව්වලු. ආපු ඒ තරම් භයානක ලෙඩක් ආවේ මැරලා බෙරලා නැති කිව්වලු. අපිට ඇවිල්ලා තියෙන ලෙඩේ හැටියට මැරණ එක හොඳයි. ඒක තමයි කියන්නේ. නිවන කියන්නේ මරණය තමයි. අපි හදන්නේ මේකට බේත් දෙන්න හදනවා. මේ හදිසියෙ 119 ගන්න. හදිසියෙ ඇම්බියුලන්ස් කෝල් කරනවා. තටමනවා වලිගේ හපාන දුවනවා ඒ දුවනවා මේ දුවනවා පිස්සු වැඩි මොනොත් මැරෙන්න නැත්තම් පිස්සු යනවා දෙකම වෙලා තියෙනවා මම දැකලා තියෙනවා මට තාම නෑ පිස්සු ඇතුලින්ද මැරුණෙත් නෑ නමුත් දැච්චි කියලා ඔයලාට තටමන එක ඔයලාට කලබල වෙන එක මේ එහාට දුවනවා මෙහාට දුවන පොඩ්ඩක් දඟල වෙලා වලුත් වෙනවා නිකන් ඔය කට්ටිය දුවනකොට කෑකොත් සංගානවා කොහොම කෙරුවක්වත් ලබාවපන් හරියට තමයි බබාම් වෙනෙම නැටුවා කියලා මොකක්වත් වෙන්නේ නෑ. මොකට පුළුවන් නම් දැක්කට මොකද නොදැක්කා වගේ හිටපන්. මේ වගේ භයානක දේවල් ලැබුණා නැහැ වුණා වගේ හිටපන්. අපි අතපය විසින වැඩ කරන්න නොදැනුණා වගේ හිටපන්. මොනක්වත් බැරි නම් මලමිණියක් වගේ හිටපන්. උණු මම හිතලා ඕක කිව්වනම් ඕකේ අඩුපාඩුකම් තියෙන ඉඩ තියෙනවා. මොකද සරුවච්චන්සේ උග්‍රම ඉගැන්විල්ලක් නෙමෙයි. ධම්මුද්දයිච විග්ගහිත මානස කියලා කියන්නේ දිත්තේ දිට්ඨ මත්තම් භවිසති සුතේ සුත මත්තම් භවිසති මුතේ මුද මත්තම් භවිසති විඤ්ඤාතේ විඤ්ඤාත මත්තම් භවිසති. ඒක ලෝකයා කියන්නේ නෝන්ජල්කම කියලා. බීරියලි වගේ වේනා ගායනා කරන්න හදනවා වගේ කියලා. ඒත් උත්තරේ ඒක නං. ඕක කිව්වට මන මානවය පිළිගන්නත් කැමති නැත්තම්. කීවනාහන ගුරු ඉහෙලටන ඉහෙලට ගියාවේ පහටන පහට පළච්චා. තන්තේ ඒ සම්තිද්දට නමක් දාලා තිනවා මුද්දච්ච උග්ගහිත පිග්ගහිත මානස විඥානයේ ප්‍රතිෂ්ඨාවක් නැති වෙනකොට විඥානේ දාන දහංගට සේරම දාන. දාලා කොහොම හරි කරලා ව්‍යාපෘතියක් කරන් දෙනවා අපට. මොනවා හරි කල යුත්තක් පෙන්වනවා. ඒක දැනගෙන කිරුවට ප්‍රශ්නයක් නෑ. නමුත් මේ විඥානයේ දෙන මේ ලනුව ඒකට කියනවා මොටිවේෂන් තියරි කියලා. අපිව මොටිවේට් කරන මොකද්දෝ කරන්නේ. ඒකල ඒක සාධාරණීකරණය කරනවා. නෑ මේක මම විශ්ින් කළ යුත්තක්. අනික අයට තේරෙන්නෙත් නෑ. මට විතරයි මේක බරපතලකම තේරෙන්නේ කියලා. එයා බහැලා පඬිතය වගේ බහැලා කරනවා. ඉතින් මේක හොඳට කරලා බලන්න අන්තිමට ඔය කෙරුවයි කියලා මොකක්වත් වෙලා නැහැ. මේ හරියට මේ ධම්මතාවක රාමතුන්ගේ මැහුම් ගිහිල්ල වා. නොකිරුවත් ඔච්චරම තමයි. උන්ට බැලගෙන ගිහිල්ලා ඇම්බියුලන්ස් අරන් ගිහිල්ලා රෑ නතර වෙලා මහලගෙන ආවත් ඔච්චරයි. මරණ කොට ආයෝගේ කැලල නැති වෙන්නේ නැහැ මරණ කොට කැලල තියෙනවා. හරි ආසාවෙන් බලා ඉන්නවා මේකට දඟලන හැටි. බොහොම ඇත්තටම අනුකම්පාවක් තියෙනවා. මම මේ කිසියෙත්ම පහත් කළ සලකනවා නෙවෙයි. සාගරයේ බඳු වේදනාවන් ගෙවි ගෙවි යන ඕම තින්දත් වෙන්නේ. ඕකමද කොහෙද මට දාලා ධම්මසාගර. මගේ සින්දුවක් මට දාලා දුන්නේ සාගරේ බතු වේදනාවන්. ඈ? ඔය උඹට ඒක වෙද්දි මේ කට්ටිය නටවන නැටිල්ල මේක ධම්මුද්දච්ච නෙවෙයි. මේක ධම්මසාගර උද්දච්චය. මේක අඩු කරන්න පුළුවන්. අඩු කළා තමන්ගේම දරුවා තමන්ගේම අතේ මැරෙද්දී ඉතින් බැරණෝනදී නායමෙත් ගන්නයි. මං කියන්නේ කරන්න පුළුවන් වෙලාදී යමක් නොකර සිටීම කියලා. ඒක කරන්න මෙත්ත කරන මුිත හරහා. නමුත් බැරි වෙලාවක් වෙනවා උපේක්ෂා වෙන්න වෙනවා. ඒක නැත්තම් අපි සදාකාලික පැලහෙන දැවෙන සත්තු බවට පත් වෙලා තියෙනවා. අද මේ පැලහෙන පැලහෙන తত্ত্বය මානව අයිතිවාසිකමක් කරගෙන මානව දයාවක් කරගෙන විකාර සාහිත්‍යයක් තියෙනවා. මුන් එකෙකුටවත් නෑ වලිගේ පෑගිලා තියෙන්නේ. මුන් ඔක්කොම වලිගින තිබ්බ හනුමලා වගේ එහෙට පයින්නවා මෙහෙට පයින්නවා මුන් ඒක සාහිත්‍ය නාමයෙන් ඉදිරිපත් කරලා කියෝපයතු මේ ත්‍රිපිටකේ. උයිට් වෙඩි සාහිත්‍යයක් නෑ පිච්චිචි නැති කෙනෙක් ලියලා තියෙන්නේ. සම්මුද්දච්ච නෑ බුදුහාමුදුරුවෝ. වෙච්ච නැති හිද්දියකුත් නැහැ එකකින්වත් ඉමෝෂන් එකක් දෙන්නෙත් නැහැ එකකින්වත් මොටිවේෂන් කවුරුත් මොටිවේට් කරන්නෙත් නැහැ ජීවන මුළු ත්‍රිපිටක සාහිත්‍ය පුරා කිසිම තැනක කුප්පණ ගතියක් තියෙනවා කියලා සංස්කෘතික සාහිත්‍ය පුරාවට තියෙන කුප්පණ ගතිය පාලි සාහිත්‍යය නැහැ ත්‍රිපිටකේ නැහැ නිසා ඕනේ බයියෙකුට ඕනේ විශ්වගත සාහිත්‍ය දහරවල කියන්නේ කියූපේවක මේකේ තුපිට වගේ උද්දච්චයක් තියනද මේ පොතේ කිසි තැනකට හැබැයි නිසා කියවන්න හිතෙන්නේ ආතල් එක නැහැනේ, ෆයිට් එකක් නැහැනේ, මරණයක් නැහැනේ, විවාහයක් නැහැනේ. ඒක පිච්චර බලන් හිතෙන්නේ නැහැනේ. කියවන්න කියවන්න ආස හිතනවා. බුදුන්ස මේ ඉදිරිපත් කරන ක්‍රමයේ කිසි කෙනෙක් මොනම දෙයකටවත් මොටිවේට් කරන්නේ නැහැ. කිසිම කිසි කෙනෙක් අසහනයටපත් කරන්නේ නැහැ. තියෙන අසහනේ විස්තර කරලා දෙනවා. ඒකට හොඳ ලස්සනට නම් දාලා තීරි දාලා විසඳනවා කියන තීරිවත් අල්ලන්න එපා. අසහන එනවා. ඒකට උඹට විතරක් නෙවෙයි කාටවත් එන එක. උඩ බේත් නැහැ. හොයන්නේ නිකන් බොරුවට තටමන්න එපා විඳපන් ඉවසපන්. බෙහෙත් හොයන්න යන එකයි කෙලෝරක් නැහැ. තන්තියට බෙහෙත් හොයන්න තියා බෙහෙත්කට ගන්න නැති ගහක් හොයන්න ගිහිල්ලා ජීවිතේ දවස් 7ක් කැලේට ගිහිල්ලා අසරණ වෙලා නැවිලා තියෙන්නේ. බෙහෙතට ගන්න නැති ගහක් නැහැ. අපිට මේ බෙහෙත් ගත හොයන්න නැතුව බෙහෙත් අතු වවනවා. ජීවකයන් ඇහුවලන් කියාවි තියෙන හැම එකක්ම බෙහෙත් යකෝ. කොටයි බෙහෙත් අතු වවනවා කියලා දෙයක් ඇත්තේ නැහැ. බෙහෙත් නැති දෙයක් කියාපම් මට කියලා. නැති දෙයක් නැහැ. ඒ නිසා උද්දච්චය ඇති කරගන්න මිනිහට තව කෙනෙකුට ඒක දෙනකන් හදිසි. ඒ උද්දච්චය තියෙන එකගේ හැටි. ඒක තව කෙනෙකුගේ වලිගෙට ගිනි තියනකන් දඟලනවා. වලිගින් උද්දච්ච නැති එක කවුරුත් උද්දච්ච උනාට ගණන් ගන්නෙත් නෑ. තමනුත් බලනවා ගිහිල්ලා නිකන් පේස් මේක කෙනෙක් දඟලන එක අතරමැද දඟලිලා අඩු කරන්න යමක් කළ හැක්කක් තියෙනවානේ. උච්ච ගැහිලා දඟලිලා අඩු කරන්න ඒකේ යම් කිසි දෙයක් තියෙනවා. පස්සද්ධිය පිණිස. ඒ පස්සද්ධිය තමයි ධම්මොද්දච්ච විග්ගහිත මානසේ මේ ප්‍රතිනිධිය. එහෙම නැත්නම් ඒකට දෙන උත්තරේ. ඒක තියෙනවා විතක්ක සම්ඨාන සූත්‍රයේ ඔබ හදිස්සියකට දුවනවා නම් උඩ හිතපන් දුවන්නේ නැතුව හිමීට ගිහිල්ලා බැරිද කියලා මේකට. හිමීට යනකොටම සිද්දුත් එහෙම හිතගෙන හිතර යනකට වැඩි හිතගෙන ඉඳලා බැරිද කියලා මේක කරන්නේ. හිතගෙන ඉනකොටම සිද්දු ඉඳගනි. ඉඳගෙන ඉන්නකොට වැඩි හොඳ නැහැ හැතපෙන එක. ඒතර බලපං අර දුවගෙන වලිගේ හපාන දුවේ එකා දැන් බලපං හිතගෙන ඉන්නවා. බුදියාගෙන ඉන්නවා. ඕක තමයි ධම්මුද්දච්ච විග්ඝහිතේ කියලා කියන්නේ. මිනිස්සු හදන්නේ මේ දුවනවා මදිවට රැල්ලට දාගන්න හදන රැල්ලට අර හාව දුවනවා වගේ. කෙලි කඩාගෙන දුවනවා. අද තියෙන ජන සාහිත්‍යයයි ජන sannivedanayai තාක්ෂණයයි ඔක්කොම එච්චරනේ. ගණ්‍යා කෙරේ බන්ධන්න සහ කුලයා කෙරේ බන්ධන්න හදන්නේ. සම්මුද්දච්ච විග්ගයිත මාන සාපුවා මේ මනසත් එනවා කවුරු එක්ක හිටියත් හරි කරදරයක්. මේ තනි වෙලා ඉන්නකොට කරදරයක් තියෙනවා අඩුම. Tamange වට්ටම් තම්මැට්ටම් කියලා කතාවක් තියෙනවා අපේ පැත්තේ. තම්මැට්ටම කියන එක දන්නවද? මන ආපු විදිහට ගහනවා බරගත්තාම තමන්ගේ වට්ටම් තමට්ටම් ගහවියේ. තමන් පැත්තකට වෙයන්. ඔය එක එකයි කුණු කන්දල් ඔලුවට දාන්න එපා. දෙන්න හැබැයි දෙයියන්ගේ නම් අපිට කාටවත් දෙන්නත් එපා. මොන කරදරයක් තිබ්බත් කායිකත් ඔලුවට දාන්න එපා වැඩක් නැහැ. මොකද අපිට වැඩි වලිග පිච්චිච්ච කට්ටිය වටේ ඉන්නේ. කරන්නම බෑ කරන්න ගිය හැම එකම බුදිය ගන්න ගිහිල්ලා රජ්ජුරෝ කඩුව රිලෙවකට දුන්න කතාව තමයි. ඌ දෑත බදලා ගහනවා. ගහන්නේ මැස්සට. වදින්නේ රජ්ජුරෝගේ කඳහරා. ඉතින් කාටවත් දෙන්නත් එපා. කායිකත් ඒවා ගන්නත් එපා. හැබැයි ඒක කරන්න අමාරු රහත් වෙනකම්. සීක තත්ත්වෙදී තියෙන්නේ නොකර බැරි දේ කරන්න උද්දච්චයට උදව් දාන්න එපා. ඇවිලෙන ගින්නට පිටුර දාන්න යන්න එපා. පෞල් කරනවා කියන්නේ ඒක සමාජ සේවය කියන්නේ මේක ආර්ථික විද්‍යාව කියන්නේ මේක දේශපාලනය කියන්නේ මේක. මේ බොරදියේ මාළු බාන බිස්නස් ඕවා. ඉන්දන්ස කද්දාකත් එහෙම කරලත් නැහැ. කරන්න කියලා දීලත් නැහැ. ඔය ගන්න කවට යන්න දරපන්. තේමා ගන්න තෝ කොටර වෙලා බලහන් හිටපන්. ඉතින් ඒක අමාරුයි. අද තියෙන ක්‍රමයේ හැටියට හැම කෙනාම මේ උද්දච්චේ මානවයිති වාසිකම් කරගෙන ජීවත් වෙන්නේ. වැඩියෙන් කැක්කම තියෙන කාට වැඩියෙන් සම්මාන හම්බ වෙනවා. තමන්ගේ ගෙදර මරගාතේ. මෙහාට සම්මාන හම්බෙච්ච නිසා නෙවෙයි මම මේ කියන්නේ. බෙරත් සම්බෙච්ච සම්මාන නෙවෙයි මම කියන්නේ. මේ ලෝකේ තියෙන හැටි අනුන්ගේ කුණු කන්දල් වැඩියෙන් හොය හොයා මිනිස්සු අවසනවනේ. රාජකීය සම්මාන දෙනමුත් රජුරවන්ට පාලනය කරගන්න ලීසි මිනිස්සු කලබල වෙච්චා. මිනිස්සු ස්වාධීන වෙච්චාම රජුරෝ කියන්නේ රජුරෝ ගණන් ගන්නෑ. නඩුවක නැතුව ඉන්නේ එක නා නඩුකාරයට ඌට කවුද කවුද කවුද නඩුකාරයා? වැරදි නොකරන එකාට පොලිස්පති කවුද? වැඩන්නේ දන්නේ නැහැ. පොලිස්පති කියනවා පොලිස්පතිවත් නන්දට්ට උඹට ගහනවා. දැනගෙන තියෙන්න ඕනේ. රාජ්‍ය නායකයා දැනගෙන ඉන්න ඕනේ. ශ්‍රේෂ්ඨාධිකරණ නායකයා දැනගෙන ඉන්න ඕනේ රටවැසියා. වදනකොට මොකක්වත් දැනගෙන නෙවෙයි අපි ආවේ. උන් කරණ තියෙන කුලල් කාගෙන ඉතින් ගියට අපි මොනව කරන්නේ? අපිට එකයි තියෙන්නේ උඹ පරිස්සම් යා සිල්පද කඩන්න එපා. එතකොට මොකා හිරපාම්කෝ. එතකොට අපිට කිසිම උද්දච්චයක් එන්න ඕනේ නැහැ. හැබැයි ඒකෙන් හිතන්න එපා අනික් කට්ටිය සම කරලා. අනික් පිස්සුනේ දෙවිලි තැවිල්ලම් කරන්න පුළුවන් උදව්වක් කරන්න. හැබැයි සනීප කරන්නම් බෑ. ওই ලුණු වතුර පෙව්වට කවදා පිපාසයේ සංසිඳන්නේ ඒ නිසා Tamange වැඩත් ඒ අතරමැද යාම බේර ගන්න දැනගන්න ඕන නිසා ධම්මොද්දච්ච විග්ගහිත මානස ඒකට සාමාන්‍ය දෙන <clears throat> පත්තුත්තරේ තමයි විදර්ශනා උපක්ලේශ. එහෙම නැත්නම් සුකුම විතක් 10ක් තියෙනවා. නැත්නම් විදර්ශනා උපක්ලේශ තියෙනවා. මහායානයේ ඒක 50ක් අඳුරගෙන තියෙනවා. තේරවාදයේ 10ක් අඳුරගෙන තියෙනවා. ඒවට කියනවා ධම්මොද්දච්ච කියලා. හරීම හරීම සුන්දරයි. හරිම ෂටයි මායාවී. ඒක කවදාකවත් වෙස්ටර්න් සයිකොලොජි වලට අහු වෙන්නේ නැහැ. වෙස්ටර්න් සයිකොලොජි මේ මතුවෙච්ච ටිකවත් අහු වෙලා නැහැ. හරියට ඕක තියෙන දේ යට බුදුජානනාංශික හෙලි කරලා තිනවා භාවනා කරන හරි කට්ටිය කැමති නෑ ඒක දැනගන්න. ඒගොල්ලෝ එක වසංගකගෙන යන්න හදන්නේ. නමුත් ඒක තැනකදී අනිවාර්යයෙන්ම ඒ ගෙල හරහා ඒ බාධකේ හරහා යන්න වෙනවා. යන දවසේ පොල් කැරණිය පොල් කටු වලින් ඇදලා ගත්තා වගේ කන පිට හැරෙනවා. පොල් කටු වලින් ගැරණිය ඇදලා ගන්න ඇදලා ගන්න කියන එක අහලා තියෙනවද? පොල් කට්ටි ඉලක්ක හදලා ගැරණියගේ වලිගේ දාලා හොඳට පොල් කට්ට ඇදලා අරක අදිනව අනිත් පැත්තේ. කන පිට හැරලා එන්නේ එළියට. ඒ වගේ තමයි ධම්මොද්දච්ච වික්කයිතමනස ආවම ওই කන්ෆිගරේෂන් එක සම්පූර්ණයෙන් කඩලා යනවා. මම යා කියලා හිතාන ඉන්න එක සුන්නත් දූලි වෙලා යනවා. ඒකට කියනවා going to pieces without falling apart කියලා. කෑලි කෑලි වලට යනවා හැබැයි සම්පූර්ණයෙන්ම විඳිල විනාශ වෙන්නේ නැහැ. පැලිරිය යනවා. හැමතැනම පැලිරිය යනවා. හරියට මේ මැස්සෝ එකතු වෙලා ඉන්නකොට පොදිය තිබුණා. වැස්ස පායන වෙලාවට මේ මැස්සෝ එළියට ගියාට මේ මැස්සන්න මොකුත් වෙන්නේ නැහැ. ආයි පොදි වෙන්න පුළුවන්. උන් විසිරී යන්නේ තරහ වෙලා නෙවෙයිනේ. විසිරියන්නේ වැඩට උන් ආපහු එනවා. අනිත් වගේ තේින්න මේක ඔක්කොම විසිරියන්න පුළුවන් ආපහු එන්න පුළුවන්. අනන්තයට යන්න පුළුවන් ආයෙ හැදෙන්න පුළුවන්. මේ දෙක මැද උද්දච්චයක් ඇති කරගන්න එපා. අමාරුයි. හැබැයි ඉතින් අපි මේ වෙනකොට සෑහෙන කරලා තියෙන්නේ. අපි කරපු ටික අගේ කරමු. නොකරපු ටික හිතාගමු අපේ තියෙන තකතිරුකම් ටික. මේ උගත් ඇරලා යයි. ඔහොම යනකොට ඔය රෙද්ද දාලා තිබ්බහම අඳුන් කුඩු ඇතුලේ ගඳ යනවා. ඉබේම ගඳ යනවා. තටමඬ ඕන රෙද්ද උඩ පනින්න ඕනේ නැහැ. රෙද්ද මිනිස් මිනිස්යන්ගේ ගෑවුනොත් තමයි කක්කා. හඳුන් කරඬුක දාලා උයේ තියෙන්න අරපන්. ප්‍රශ්නේ උදේ විග්‍රහ කරන්න ඒකට මට තේරෙන මොකක්ද කියන්නේ. මුල මේක උස්නේ මුල මේක මැදත් ප්‍රශ්න මැද මුල නෙමේ අග නෙමේ කියලා වෙන් කරලා හඳුනගන්න එකක් ගැන කිව්වේ. ඒකට මුලට තියෙන ආවේනික ලක්ෂණ වගේ. අච්ඡන්ත ලක්ෂණ වගේ. නයිසાર્ගික ලක්ෂණ වගේ. ඒක මැද වැඩ පිළිලි නෑ. ඒක හරියට ලදරු වගේ තියෙන ගති තරුණයාගේ තරුණියගේ නෑ. තරුණයාගේ තරුණියගේ තියෙන ගති නාකියාගේ නාකිච්චගේ නෑ. ඒ නිසා මේ ලදරු ශරීරයේ හිතා ගන්නවත් බෑ මම ටිකක් කල් වෙච්චාම ගෑණියෙකුට ප්‍රේම කරાવી පිරිමියෙක් කියලා. ලදරු ශරීරයක නෑ. එසින් ලොකු වුණාට පස්සේ ගෑණියෙකුට ප්‍රේම කරන්නේ නැත්නම් ජීවිතේදී වැඩේ මොකද්ද පිරිමි ජීවිතේ? සියලු හොඳ නරක පාවා දීලා කරනවා. ඊට හැට හොට පිටලා බිම් ගියාට පස්සේ සමහර නාගෙන් නම් නාගේ විශේෂ ගෙටත් උසේ හැට පැන්නක් තියෙනවා. ඒක මං කියන්නේ ඊට පස්සේ ඉතින් සහරි සෞතු ජීවිතේ අනිච්ච දුක්ඛ නැත්තම් වෙන් කරන්න බැරිත් නෑ වෙන් කරන්නත් පුළුවන්. වෙන් කරලා දැකපන් කියලා කියන හුස්මේ මුලමදාක. ඊට පස්සේ මුල කෑල්ල ගන්න ඒකෙත් මුල මැදාග තියෙනවා. ඒකේ මුල ගන්න ඒකෙත් මුල මැදාග තියෙනවා. විභජ්‍යවාදී කඩ කඩ යනවා ලේසර් බීමයක් වදිච්චාම එකට මතුවට පුපුරනවා. පිට පුපුරනවා. පුපුරුත් එක අස්සෙන් යනවා. ගිහලා ඒක පුපුරනවා. ඒක පුපුරලා ඒකෙන් යනවා. ඉතින් මේක අන්තිමට කියලා බලන්න gediye තියෙනවා. ඇතුළේ ඔක්කොම පුපුරු ගහලා. හරියට මේ අලියා ගිල මේ මේ වගේ දිවාරි. දිවුල් ගිඩියවා. ඉතින් එහෙම ගියාට පස්සේ මේ මේ කඩාන කඩාන කරගෙන ගියම මේකේ પરමාත්මය කොහෙද තියෙන කියලා. මේකේ ජීවාත්මයක් කොහෙද තියෙන කියලා. ෆිසික්ස් නෙදී භෞතික විද්‍යාව විතරයි තියෙන්නේ. ඊට පස්සේ මුලතරන බලපන් මැදතරන බලපන් අගතරන බලපන් ඊට පස්සේ ආසස් ප්‍රසන්න නෝඩ පිම්බි මැකිලි මරන් බලපන් ඊට පස්සේ වම දකුණ නම් බලපන් කොයි මගුල ගත්තත් එකක් බිඳලා බැලුවොත් ආයේ යකඩ මල්ලට ගුල්ල ගැහුවා නම් හාල් මල්ල නොබල විසිකර කියලා කියලා තියෙනවා. ඒක අහලා තියෙනවා. ඈ යකඩ මල්ලට ගුල්ල ගැහුවා නම් හාල් මල්ල ගැන අහන්න දෙයක් නැහැ. මෙච්චර ලස්සනට ආස්වාද ප්‍රසවාස විතර කෙනෙක් ඔක්කොම පතුරු ගහලා බැලුවොත් ඒකේ හරයක් නැත්තම් මේ කියන්නේ අපි කියන්නේ ආස්වාද ප්‍රසවාස කියලා කියන ප්‍රාණයාමේ ආනපානේ ඒකේ හරයක් නැත්තම් වෙන කොයිද හරයක් තියෙන්නේ. ඒක දාලා දාලා බලන්න දාලා දාලා බලන්න ඉතල මේකේ මුලමඳක බලන්න කියන. අපිට බලන්න බෑ මේ වගේ ජීවාත්මයක් ලබලා දෙන ආස්වාද ප්‍රසවාසයේ විතර බලන්න කපල බලන්න අපි කැමති වෙන්නේ. ඉතින් ඒ බැලිල්ල තමයි පරිච්ඡේද ඥානය කියන්නේ නාම රූප පරිච්ඡේද ඥාන පච්ච පරිග්ගා ඥාන වශයෙන් භාවනාවට බැසගන්න එතනින්. ඒක කියනවා පෞද්ගලික ලක්ෂණ බැලීම. මේක හරහා යෝගාවචර දන්නේම නැතුව පොදු ලක්ෂණයට යනවා යන දවසේ කරකොලත් ඇරියා වගේ. යෝගාවචර කරගෙන පටන් ගන්නවා, দাঁඩිය දානවා, හීන් দাঁඩිය දානවා, හැම වැක්කිරෙනවා, උඩ විසි වෙනවා, පුංචි වෙනවා, ලොකු වෙනවා. මොකද අර මෙච්චර අවිස්තරව වෙන් කරගත්ත, කොටු කරගත්ත ලකුණු අන්තිමට බොඳ වෙලා සියල්ලෙම මත ගෑවිලා යන්න පටන් ගන්නවා. දිය සායන් චිත්‍රයකට වතුර ගැදුනා වගේ. එදාට ලස්සන තිබුණු ආශ්‍රව ප්‍රසවාසි දෙක වෙන් කරගන්න බැරුව යනවා. ඒක සිද්ධ වෙන්නේ භාවනා දියුණුවට. නමුත් ඒ දන්නේ නැත්තම් මේ නානත්වයේ පිළිබඳව දැඩි ආසාව තියෙන එකනට නානත්වය හරහා ඒකත්වයට යන බයක් ඇති වෙනවා. ඒකෝ විපස්සනා පක්ලේශවදි මුතිනවා ධම්මොද්දච්චය කියලා කියනවා. එيشා නානත්වයේ හරහා ඒකත්වයට යනවා. ඒක තමයි බුද්ධ දර්ශක ප්‍රතිපදාව. එකක් වෙන් කරලා ඒක හොඳට විස්තර කරලා බලනකොට ඒක හරහා පොදු தත්වයකට යනවා. අනන්තය දක්වාම යනවා. ඒ යන අතරමැදදී අපේ ළඟ තියෙන දාඩි ඔක්කොම ගසලා දාලා දූවිලි ඔක්කොම ගසලා දාලා කාඩ් කොට්ටම අනලා අත අලුතෙන් බෙදුවා වගේ අනලා බෙදනවා. මේකට කැමති නෑ. වයසට යන්න යන්න කැමති නෑ. මොකද අර හදාගත්ත රාමුව ගැදෙනවනේ. පොඩි දරුවෙකුගේ ඒක දෙයක් නෑ. ඌ ඉතින් සම්බෝල් වෙනවා කොයි එකටද? ඒ නිසා අපිට ආධුනික මනසක් ඇති කරගන්න ඕනේ. එතකොට අපි හදාගත්ත මේ ශ්‍රීලම් වැලි මාලිගාව ආය වැලි වලට යනවා. ආය ශ්‍රීලම් මාලිගාව හදන්න පුළුවන්. හැබැයි කවදාකටද හදපේක හදන්න බෑ. ඒ වගේ ආශ්‍රස් ප්‍රසවාස බින්ද බින්ද බලනකොට අපි යම් වෙලාවක ඒකත්වයට නැත්නම් පොදු ලක්ෂණ කියලා කියන්නේ. පොදු ලක්ෂණ වල ගියාට පස්සේ මේ පෞද්ගලික ලක්ෂණ පොදු ලක්ෂණ වෙන දැන අර වියලනේ গুপ্তතාවය වගේ මොකද්ද ගුඩකමක් තියෙනවා. හිතා ගන්න බැරි එකක් ඒක විතරයි විපස්සනා කියන්නේ. ඒක ආගමික ස්වරූපයක් නෑ. ඒක හරිම විප්ලවකාරී නාස්තිකයි. ඔය අපි දෙන හැම අගයක් ආඩම්බරයක්ම බිඳුවට බස්සලා ඒක උපරිම අගයට නැන්නේ. යං කිත් විත්තං ඉදවා හුරං වා සග්ගේ සෝයන් රතනම් පණීතං නනෝ සමංගති තථාගතේන ඉදම්පි ධම්මේ රතනම් පණීතං මේ සීල වස්තුන් වලගේ බිඳුවට බහිනකොට ධර්මයේ වගේ ඉහළටම නගිනවා මේ වස්තු ලාගයක් තියෙනවා නම් ධර්මයේ යගේ තාම ධර්මාගේ ඇවිල්ලා නැහැ තා කප කපා බලමු තමන් කුසින් වදාගත්ත දරුවා මැරෙනකොට අතේ මැරෙනකොට බලා ඉන්නා වගේ මේක කපලා බලන්න පුළුවන්. හරි අමාරු. දෙයනාසේ කපලා බලනකොට මොකද වෙන්නේ? නෝ මිනිසෙකුට ඇහුනොත් එහෙම වහ කනවා අපි අපි බෙල්ලේ රීරි මාංශකයි මේ දෙයියෝ කපලා බලනවා කියවා. බුදුරජාණන් කියන්නේ ශාස්ත්‍රීය කුලේ මෙහෙම ගන්න පමාවෙන් කඩුව මෙතන තියෙනවා. කඩුගස්ථානද පිත්තල බොත්තන් කියලා කඩුගස්ථානේ තියාගෙන කඩුව තියෙන්නේ මෙහෙම අත දාපු ගමන් ගන්න ගත්ත කැපුවා. ශාස්ත්‍රීය කියලා කියන්නේ no mercy ගත්ත කැපුවා. අපි ඒ කුලේ අපි ඇවිල්ලා ශාක්‍ය සිංහ කුලේ. හැබැයි නිකම්ම හිවලුන්ට ඒක දෙන්නේ නැහැ. ඒකට එන්න ඕනේ නිකන් ශාක්‍ය සිංහ වෙන්න ඕනේ. වෙන්න ඕනේ කොහොමද ওই ධම්මොද්දච්චේ හරහ යන්න ඕනේ. ලැබෙන ඕන දෙයක් ඉස්සරහ තියලා කපන්න ඕනේ. මැද්දුම් බණ්ඩත් එකයි ලොකු බණ්ඩත් එකයි. පුළුවන් වේද ගහලා යවෙන්න. ගහලා යයි මේකේ මොනම දෙයක්වත් නැහැ. ආයේ මොකක්වත්ම නැහැ. ඇටයක් අහුවෙන දැනකොත් නැහැ. මදයක් අහුවෙන දැනකොත් නැහැ. අරටුවක් අහුවෙත් නැහැ. මේ කඩුව තිබ්බ ගමන් බටර් කැල්ල රත් වෙච්ච වීකින් කැපුවාගේ චිස් කරලා කපාන බයි. ඒක විශේෂයෙන්ම තමන්ගේ මතිමතාන්තර ටික කපාන බහිනකොට ඒ මනුස්සයා මැරුණට හපා. අමාරුයි. ඉතින් බිහිවුර දැම්ම නම් තට්ටේ ගෑවනම් ඔය ලෑස්තියක්. ඕක රකින්න දෙයක් නැහැ. රකින්න දෙයක් නැහැ භාවනා කරන ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඉන්නවා. ඇයි මට බැරි කියලා හිතන්නේ කියනවා. නෑ මේක තුන්න දූලි වෙච්චාව. නාසමාපෝ හැඳි ගෑවියන්. කම්මෝගෝ චිකාගෝ. පෙනපිය එච්චරයි කියන්නේ. බෙල්ල කඩා ගත්තොත් <laughs> ධම්මදාකරය වගේ කරන්න දෙයක් නැහැ ඉතින් ගේම කැඩපම තමයි. ඉතින් අහනවලු මොකටද හාමුදුරුවෝ කියත් පාවිච්චි කරන්න කියලා. ඒ අහන එක ඇවිල්ලා වරුවක්වත් වැඩ කළා දෙනවද මේක? එපා මේ හිටියනම් කීයතල්ල නමුණට. උතුම් ඇවිල්ලා කරමිය. අපිට ඒක වැඩ කරන්න බෑ. අපි වැඩ නෙවෙයි ඇවිල්ලා සෙල්ලම් කරන්නේ. ඒක වෙනම කතාවක්. හැබැයි ඒ වැඩ කරන වෙලාවේදී ඇවිල්ලා අයි වැඩ කරන කියලා ඇහුවොත් නම් ගහනවා කියන්නේ මම ළඟින් කුපුරු කොටනකොට කවුරු හරි ළඟින් ගියොත් කහින් නැතුව ගහන පච්චස් යන්න වතුර පාරක් යන්නේ. පාර යන මිනිහා මොකද්ද මේ කරපේ? තමසේ කහලා යන්න එපා. කුඹරක් ගාවින් යනකොට. ඒ අත්තම කෙනෙක් කෙනා මචං අනේ පුතේ ඔබට දෙයියන්ගේ පිටයි මේ කාලේ ඊළඳාරි කවදාවත් කුඹුරු කොටන්නේ නැහැ. ඔබ කුඹුරු කොටනවා. මම මේ යන බව කියන්න කතා කරේ කියලා කියනවා. මේ එතනින් යනකොට මේ කුඹුරු කොටන මනුස්සය කතා කරලා යන්නේ නීර යනකොට. එහෙම නැතු මොකද්ද යකෝ මේ කරන්නේ කියලා ඇහුවොත් එහම හොඳට මඩ ටික ලැහැතිලා තියලා දීපුවාම එක අර දෙපැත්තෙන් යනවා වතුර පාරවල් දෙකක් අහල පාර කවුරක්වත් ඉන්න දෙයක් නැහැ. ඒක යටින් යනකොට වැඩ කරන තැන් යනකොට කැහැල යන්න ඕනේ. දෙල්ලන්නේ වැඩපුල කියන්නේ. ඒකට ඇවිල්ලා තමයි මොකටද කුඹරට බැසි කියලා ඇහුවොත් ඕන්නේ නැහැ නේ ඉතින් උගේ. රෙද්දට මඩ ඇඳුම ඇඳගත්තේ කුරුරු බහින්න නැත්තම් අපි මේ යුරෝප රෝගත්තේ නිකන් හින්දද? පන්දිසාන්ති කියනවා භික්ෂුවකට කැවලපේ කරන්න හොඳ නැහැ කියලා කිසි වැඩක් ලෝකේ නැහැ කියලා. එහෙම කියන්න තොපිට අයිති ආදිවාසීවක් නෑ. අපි බුද්ධ පුත්‍රයෝ බුදුහමරෝ සියල්ලටම සුදුස්සා අරහං. අපි ඒ පාරේ යන මිනිස්සු. මොකද්ද කරන්නේ වැඩි භික්ෂුවට? ඕන දෙයක් හැබැයි. දුරදසඳා ගන්නවා තේ තුවාල නැත්තම් වහගෙන ඉච්චර කමන්නේ අතේ කියලා. අපිට ලයිසන් දීලා තියෙනවා. හැබැයි අත කපා ගන්න එපා, ජරා කර ගන්න එපා. අපි වැඩ කරනවා. එතකොට අතපය කැපුණත් අපි හරි සන්තෝ ඒ වගේ තමයි අපි පදක්කම් කියලා බැචි වගේ, පච්ච කෙටු වගේ තමයි ළඟ තියෙන මේ කැපිච්ච තියෙන. මේ ඊපෙටද එතරම් අනිත් පැත්තේ කැපුණා. ඒක ඒක ඒක ගියා. මම හිතන්නේ ඒක තුවාලේ ගියා. ඉතින් ඒව දෙකද විසාකාවගේ ඇඟේ කිසිම දනක තුවාලයක් නැතිලු. කැලලකුත් නැතිලු. මගේ ඇඟේ එක අඟලක් නැහැ. අවුරුදු කාලේ වෙනකොට මේ හැම තැනම ප්ලේවින් නලවලා පුළුන් එල්ලනවා. ඒ තුනකොට වරව විසිරෙනවා. හැම හන්තියෙම කැඩිලා. අවුරුදු කාලේ පුදුම ලෙඩ තෝගයක් එන්නේ. හැම තැනම ප්ලේවින් නලවලා අර පුළුන් කැලි අලවපුවාම කපු මල් පිපුණා වගේ. දකින්නකොට දන්නවා කඩා ගන්න තරක්. බලන්නේ අප්පච්චි කියලා තේ ඔළුවෙන් උඩ තුවාලනොත් විතරයි මම බලන්නේ. මේ මං හම්බ කරන එනකොට ගායර කරගන්න වැඩ මං මොනක්ක ගණන් ගන්න නැහැ කියලා. ඉතින් අම්මා සලකනවා. සලකනගෙන තොගේ පිටින් නාවනවා. නාවලා කහයි මේ මේ කොහොම කොලේ තල්ලල පොල් දාලා ඇඟ පුරාම ගන්නවා. මොකද වෙන කරන්න බෑ. හැම තැනම තුවාල. ඒගොල්ල ඇලට ගිහිල්ලා මිනිසුන්ට කියනවා මොනව කරන්නද ඉතින් පොඩි උන්ගේ හැටි මෙහෙම තමයි ඉතින් ඕක පෙන්න වසංගන්න දෙයක් නැහැ. මේ මේ මුගිය හැටි මේ. කියලා කහ ගාලා පොලි කහයි කොහොම කොලේ තල්ලල ගාලා අවුවේ තියෙනවා. තියලා ඇලේ වතුරේ නාවනවා. ඒ විස බීජ ටික ඔක්කොම ඇලට තමයි. මැරෙන්නේ නැතුළු කවුරක්වත් මොකුත් වෙන්නේ නැතුළු ඒකේ. ඔන්න අපි ඇදිච්ච හැටි. ඉතින් අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. තල්ල කරනවා කියුවාට, බෙල්ල කරනවා කියුවාට අපි ඉන්නකම් වැඩ හම්බ කරන්න නෙවෙයි. අන්න ඒක මතක තියාගන්න. ලාභ සත්කාර සම්මාන සඳහා නෙවෙයි. පුද්ගලික සාක්කුවකට නෙවෙයි යන්නේ. කුච්චර උදාහරද? කුච්චර උතුම්ද? නිකන් දීලා බත් පුසෙන්න යන්න එපා. වැඩ කරපියා. වැඩ කරපියා මේක භාවනාවට ගැලපෙන විදිහට පතක් විදිහට කරන්න. ඒකට ඔය ග්‍රයින්ඩර් එක පාවිච්චි කරන්න ඕනේ නැහැ. <laughs> එහෙම කියන්නේ නැහැ මම. මම හරි බයයි ඉලෙක්ට්‍රික උපකරණ වලට. කවුරු හරි කිතාලා කවුරු හරි දාලා ඌලව කරනවා. බලලා කොටට බෑ. මූ මේ වැඩ කරන්නේ නැති මැෂින් එක අරගෙන ඉදා. මට කතා කළා. ඕක ග්‍රයින්ඩර් එක අඳුරන්නෙත් නැහැ. ඇන්ගල් ග්‍රයින්ඩර් එක අඳුරන්නෙත් නැහැ. කීයට අඳුර මේ රවුන්ඩ්ස් හොයක අඳුරන්නේ නැහැ. ඉංජිනේරුවනේ. ඌට කොහොමඩක්වත් තේරෙන්නේ නැහැ. ඉතින් මට කිව්වා මේ මට හම්බුනායි කියලා ග්‍රයින්ඩරයක් වැඩ කරන්නේ නැහැ. මොකද්ද කියලා බලන්න සර්කියුලර් සර්ව් එක වැඩ කරන්නේ නැහැ. ඊට පස්සේ දැන් මේක හම්බුනා. මේක ඇන්ගල් ග්‍රයින්ඩර්. මං කව පුතෝ ඔක වතින්නේ ඔළුවේ. හෙල්මට් එකක් තිබුණා කණ්ණාඩි දෙකක් දැම්මම. දාලා ටික ටික චෑස් ගාවා. ඉවරයි. මගේ අත කැපුන්නේ නැහැ. මම බේරිලා. ඔය ඕනම කෙනෙක් කවුරුත් මං ඕනම උපකරණයක් දෙනවා කැපුනට පස්සේ මම නැහැ. මම ළඟම තියෙන තනිය ෂේප් වෙලා ඉවරයි. ඒ නිසා වැඩ කරන්න ඉගෙන ගන්න ඕනේ. අඩු ගන්න මෙහි ඇවිල්ලාවත්. මං ගෑනුන්ට එහෙම කියන්නේ ගෑනුන්ට එහෙම කියන්නේ උන් ඇවිල්ලා තින්නේ අන්දලා රූප සුන්දරී තරගෙට කියන්නේ නටන්නනේ ගෑනෝ ඉන්නේ. පිරිමි බෑ. පිරිමි හොඳට හම්බ කරන්න ඕනේ. හම්බ කරන කාපියා ඒකට සම්මුද්දච්චයක් එන්නේ නැති වෙන්න ලාභ සත්කාර පතන්න එපා. තාසන වෙන්නේ වැඩ කරන්න. මේක මේ අහපු ප්‍රශ්නට අදාළ නැහැ. සාකච්ඡාවන්තයි ඒවන අපි මුලින් නතර කරනවා. අපි විනාඩි 30ක් විතර කාලය අරන් තියෙන සාකච්ඡාවට ධර්ම දේශනාව සඳහා පැයකට පොඩ්ඩක් වැඩි කාලයක්. මේ කාලය තුල යම් උපරිලද කුසලයක් වේ නම් සියලු ලෝකවාසී සත්‍යයන්ට කුසලයේ අත්පත් වේවා කියන අදහසින් ඊත්තාවතාචාදී ආතා සජ්ජහනාට පිළිබෙමු. එත්තාවතාච ගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දීවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතාච ගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතාච ගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දීවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දීවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං ඉදං ඕ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතයෝ ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන සතං සමාගමෝ හෝතු යාව නිපානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු ආගනිපාන පත්‍ත්‍ය සාදු සාදු